පටන් ගමු නේද? හොඳයි අපිට එහෙනම් මම හිතන්නේ විජය මහත්තයලා ඇස්තලා ඉන්නවා. විජයනේ ධර්මනේද නම? හරි. විජය මහත්තයලා ඇස්තලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙනම් අපි අපේ සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ලිඛිත ප්‍රශ්න හයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බොහෝ ආසයකින්. හොඳයි. ස්වාමින් වහන්සේ <clears throat> මම ධම්ම ජීව ස්වාමින් වහන්සේගේ උපදේශ ලැබ දැනට අවුරුදු 10කට වඩා භාවනා කරන යෝගියෙක් මේ. දැනට අවුරුදු 4ක් පමණ තිස්සේ දිනපතා පැය 5ක් පමණ භාවනාවේ යෙදෙමි. පරයන්කය පැය 3ක් හා සක්මන පැය 2කට වැඩි වශයෙන්. මුල් කාලවලදී සක්මනේදී දැනෙන ධාතු ලක්ෂණ හා ඒවායේ ඇතවීම නැතිවීම දකිමින් සක්මන් කළත් දැන් දැන් ඒවා බැලීමට හිත වැඩි ඇල්මක් නොදක්වයි. එහෙත් හිත හිතා ඉක්මනින් සමාධිගත වේ. මේ සමාධි සිතින් පරයන්කයට ගිය විට පිම්බීම හැකිලිම බොහෝ ඉක්මනින් සංසිදී සිත නිස්කලංක තැනකටපත් වේ. විටින් විට සිතවිලි බාධා කළත් ඒවා දැනුවත් වුණු විගස නැති වී යයි. විටින් විට කයේ තැන් තැන්වල ඇතිවන සංවේදනා නිරීක්ෂණය කිරීමෙහි යෙදී ඇත. කිහිප විටක් අධික වේදනා හරහාද ගොස් ඇත. මාස කිහිපයක පටන් සිතවිලි වේදනාවලින් බාධා නොමැති විට චේතනා පූර්වකව පිම්බීම් හැකිලීම් හැකිලීමේ උදේ වැය බලන්නට පටන් ගතිමි. මෙය නිවැරදි විපස්සනා භාවනා ක්‍රමයක් දැයි පහදා දෙන්න. උපහාසයට ඉක්මනින් නිවන් අවබෝධ වේවා. ඔව් ඇත්තටම මම හිතනවා සෑහෙන කාලයක් කරපු කෙනෙක් කියලා පට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ටිකක් තවත් කතා හොඳයි. හොඳයි. මේ ඔක තියෙන අවුරුදු 7ක් කියලාද? 10ක් විතර නේද? ඒක තමයි. වගේ කරේ. තාමත් දෙක දිගට පැය 10 ඒ කියන්නේ මේ හැමදාම වගේ තාම පැය 5ක් විතර කරනවද? කරනවා. හොඳයි. කොහොමද ඒ කියන්නේ අපි ටික ටික කරගෙන යනකොට අර දැන් මහත්තයා කිව්වා වගේ දැන් අපි මුලදී තමයි අපි තුමා ආරම්භක යෝගාවචරයෙකුට නම් ඔන්න හිත හිටින් නැහැ අපි තුන් සක්මනේ කර සක්මන් කරද්දී මේ ඉරියව්වේ හිටින් නැහැ නැත්නම් ස්පර්ශයේ හිටින් නැහැ ඒ නිසා ටිකක් හිත පිට යන ගතිය තියෙන හින්දා බලෙම වගේ අපිට ඉරියව්වට දාන්න වෙනවා නැත්නම් පියවරට දාන්න එනවා. නමුත් කාලයක් යනකොට අපි මේක හරියනවනේ. ඕක හරි ගියාට පස්සේ ටික ටික ඊළඟට ඔන්න අපි විස්තර බලනවා, ඒ කටයුතු ටික කරනවා, ඊළඟට ඕකේ අපි දුම මෙනෙහි කිරීම සම්පූර්ණයෙන් නතර වෙනවා, අත්හරින්න වෙනවා. ඊළඟට ඒකත් එක්ක හොඳට ඉන්නවා. ඒ ඉන්න ඉන්න ඉන්න දැන් මහත්තයාට මතකද නිකන් කාලයක් තිබුණා කියලා එහෙම හිත බොහෝම සංසිඳිලා ඒ කියන්නේ ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම මගේ සමනය වෙලා හැබැයි හොඳට හිත විසින්ම මේ කියන්නේ බොහොම නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් හැකියාවක් තිබුණාද? හොඳයි. දැන් එතකොට දැන් ඒ වගේ දැනුත් ඒ தත්ත්වේ තියෙනවද? හරි. හරි. ඒ தත්ත්වේ තියෙන වෙලාවේදී බලන්න ඒ කියන්නේ දැන් අපි අරමුණට දානකොට ඒ කියන්නේ අපි තුමු සක්මනේදී ඒ අරමුණට දානකොට දැන් ඉස්සරනම් හිත පිට යන එක වළක්ව ගන්න අපි උමනාවෙම දානවා. වීරය සහිතව දානවා. නමුත් කාලයක් යනකොට යනකොට ඕක වැඩේ يعني තේරුම් ගත්තට පස්සේ හොඳට ක්‍රියාව සිද්ධ වෙනකොට අරමුණත් එක්කම ඉන්නවා අරමුණේ විස්තරත් හොඳට බලනවා එහෙම කාලයක් තියෙනවා ඊට පස්සේ ඒකත් පන්නලා යනකොට ඊළඟට මේ අරමුණේ විස්තර බලන එක ගැන ඒ තරම්ම දැන් හිතට ප්‍රියක් නැහැ ඊළඟට තේන්නේ ඔක්කොම බලන බලන හැම තැනම ඔක්කොම නිකන් බොඳ වෙලා වගේ නිකන් ඒ තරම් නිකන් ඒකේ රසයක් දැනෙන්නේ හැබැයි යවකත් පන්නලා යන්න ඕනේ. පන්නලා යනකොට දැන් අර අරමුණට දාන එක හරි හිරේ හැරයක් දැන්. එහෙම තත්ත්වයක් තමයි දැන් මහත්තයාවේ කතා කරන්නේ ওই මට්ටමේදී. ඒ කියන්නේ ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් යන්නේ අරමුණත් එක්ක ඉන්න කැමැත්තක් නැහැ ඒ තරම් හිත කියන්නේ කියන්නේ අරමුණත් එක්ක දැන් අරමුණ ඇතුළට හිත දානවා කියන එක මහ වෙහසක්. එහෙම තත්ත්වයක් තේරෙනවද? ඔව්. ඒ වෙලාවේදී එහෙම දාන්න යන්න එපා. ඒ කියන්නේ අර ඕකේ ක්‍රමානුකූලව ඉතින් බුදුහාඳුර විස්තර කරනවා. ඒ කියන්නේ මුලදී අපි විස්තර මේ කියන්නේ අරමුණ එක ඉන්නවා ඊළඟට හේකේ පෞද්ගලික ලක්ෂණ අපිට පේනවා. ඊළඟට පොදු ලක්ෂණ වශයෙන් ත්‍රිලක්ෂණය ටික ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙන්න ගන්නවා. ඒ යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා කියනවා. මේ අපි හුඟක් වෙලාවට ඔය අරමුණු වල මේ විස්තර ටික බලන්න බලන්න බලන්න බලන්න ඒකේ ත්‍රිලක්ෂණය තමයි ටිකක් ගැඹුරට යනකොට වැටහෙන්නේ. ත්‍රිලක්ෂණය හොඳට වැටුණා නම් අනිවාර්යයෙන්ම අපේ හිතේ නිබ්බිදාවක් පහළ වෙනවා. අනිවාර්යයෙන්ම මේ දකින්න දේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නිකන් අපි ඔය අපි තුමු අපිට මොකක් හරි ලොකු පාඩුවක් වෙලා හිතේ ඇති වෙන කලකිරීම වගේ දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ මේ අපේ මොකක්ද ඒකට කියන්නේ පුහුණුව හරහා නැත්තම් භාවනාව හරහා විපස්සනාව හරහා එන අමුතුම જાතියේ කලකිරීමක්. ඒ කලකිරීම ඇත්තරම අපිට භාවනාවේ මේ මට්ටමේදී පෙන්눔 කරන්නේ අරමුණට දාන්න ගියාට අරමුණට දාන්න හරි අකමැති නැත. අරමුණට යන්නේ හිත යවනවා කියන එක හිතට කරන හරි හිරිහැරයක් වගේ. ඒ වෙලාවට එහෙම අරමුණට දාන්න එපා. පොඩ්ඩක් හිතට නිදහසේ ඉන්න දෙන්න. පොඩ පොඩ ඔතන හරි يعني බොහොම සංවේදී සමබරතාවයක් තියෙනවා. අපි ඕන්ට වඩා දැන් බර කළා අරමුණට දැම්මොත් ඔන්න ඒක වෙහෙසක්. ඊළඟ සමහරලාට අපි ඕන්ට වඩා වීරයෙන් තොරව කරන්න ගත්තොත් හිත පිට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඕකේ සමබරතාවය අල්ලගත්තාම හිත වෙන අරමුණකට යන්නෙත් නැහැ. මේ අරමුණේ බහින්නෙත් නැහැ. හිත ඉන්නවා බොහොම නිදහසේ. අපි ඔය අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ ඔය මට්ටමක් තමයි කතා කරන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. දැන් මේ අනිශ්චිත භාවය ටික ටික සක්මනේදී හැදෙනවා නම් ඒ පැත්තට තමයි පුළුවන් තරම් හිත උනන්දු කරවන්න තියෙන්නේ. දැන් අරමුණත් එක්ක අරමුණේ ඒ කියන්නේ උදේවය බලමින් හරි නැත්නම් අරමුණේ විස්තර බලමින් දැන් එහෙම යන්න එපා. පුළුවන් තරම් හිතට තේරෙනවා නම් දැන් මේ අරමුණත් එක්ක ඉන්නවා කියන එක හිරහැරයක්, වදයක්, බරක් කියලා තේරෙනවා නම් හිතට ඉඩ දෙන්න පොඩ්ඩක් ඒ අරමුණකින් තොරව තියෙනවා වෙනම පැත්තක් කතා කරන්න. කියන අපි අරමුණක් සහිතව තමයි සතිය දියුණු කරන්නේ මුලින්. හැබැයි ටික ටික ටික මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඔන්න අරමුණකින් රහිත සතියකට හිත ටික ටික ටික හුරු වෙන්න ගන්නවා. ඒ මට්ටමට එනකොට අපි නැවතත් අරමුණට බලෙන් දානවා කියන එක අනිවාර්යෙන් يعني අපි එක්කෝ يعني අපේ කමටහන හරියට සුද්ධලා නැති මේ එක නැත්තම් අපි يعني ක්‍රමානුකූලව යන වර්ධනය ගැන අපිට වැටහීමක් නැතිකම හොඳට අපිට හොය මට්ටමට එනකොට Tamanටම තේරෙනවා මේ අරමුණට දානවා කියන එක හරි හිරිහැරයක් අරමුණකින් තොරව බොහෝම නිදහසේ බොහෝම කියන්නේ වෙන අරමුණකට කිසිම අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව අරමුණ ලඟ වෙන්නේ නැතුව හිතට ඉන්න පුළුවන් හැකියාව තියෙන බොහොම නිදහස් ස්වභාවයක. පැටලිලියකින් තොරව හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා ඊළඟ හිත තියෙන නිකන් බොහොම නිකන් අතර වෙච්ච ස්වභාවයකින්. අන්න ඔය මට්ටම ටික ටික හැදීගෙන එනකොට ඒත් ඇත්තට තමයි හිත කියන්නේ අපි උනන්දු කරවන්න ඕනේ. ඕක දැන් මහත්යට සක්මනේදී විතරද පුළුවන්? පරියන්කේදී පුළුවන් කරනවා නේද? ඔව්. ඒක ටිකක් විතර අල්ල යනවා. හරි. ඒක තමයි. ඒක හරි. හොඳයි. කමන්නේ ඒ කියන්නේ ඒකෙත් ඔය සිද්ධියම වෙන්න ඉඩ තියෙනවා. දැන් මහත්තයා ඉඳගෙන කරද්දිත් ඔය ඔය විදිහටම ටිකක් ටික වෙලාවක් ඕක හිත ඒකෙන් කැමැත්තෙන් වගේ කරනවා. ඊටසේ ඒක නිකන් එපා වෙලා වගේ හිතට කැමැති දැන් වෙහෙසෙන්නේ නැතුව ටිකක් නිදහසෙන් සංසිඳිලා නිවිලා ඉන්න පුළුවන් එක යාටම තේරෙනවා. එතකොට ආයි බල කළා උදේවැය බලන්න දාන්න එපා. අර සංසිද්ධියම මෙතනත් වෙනවා. මේ මේ தත්ත්වය ටික ටික ප්‍රගුණ කරන්න. සක්මනේදීත් ওই தත්ත්වෙම ගන්න. ඒ කියන්නේ මුලින් ඕනනම් අරමුණත් එක්ක ඉන්න පොඩ්ඩක් ඒ දේ දකින්න. දැක්කට පස්සේ හිමීට අර හිතේ ඒ හැකියාව වර්ධනය වෙලා ආවට පස්සේ හිමීට එයා එළියට එන්න හදනකොට අරමුණෙන් ඈත් වෙන්න හදනකොට එයාට හැම ඉඩ දෙන්න. වැඩෙන ඒ අපි පොඩ්ඩක් ඒ වැඩෙන රටාව තේරුම් ගත්තා නම් ඒ ගාන්ට ඒ හරිනකොට එයාට ඉඩ දෙනවා. එයා එතකොට අරමුණෙන් අයින් වෙලා ඔන්න ඉන්නවා බොහොම නිදහසේ. ඊළඟට පරයන්කෙදිත් ඒ විදිහටම යන්නේ එතෙන්දිත් ඒ විදිහටම ඕන අරමුණේ උදේවැයම් බලනවා. බැලලා ඉවරලා ටිකක් වෙලා ගියාට පස්සේ යාටම තේරෙනවා මේ කියන්නේ මහත්යට ඒ උදේවැය බල බල ඉඳද්දි ගාන්ට අර නිකන් සමනේ වෙච්ච ස්වභාවයට යන බව තේරෙනවද? හරි. හරි. මේ දවස් ටිකේ ඔය තත්ත්වේ මේව කරන්න මොකද ඕකෙත් තව ඒ අපි ඔතන පොඩි මේ සමබරතාවයක් ගන්න වෙනවා. ඒ අපි ඕන්ට වඩා සමාධියේ හිටියොත් විපස්සනා පැත්තට පොඩ්ඩක් ඒ තරම්ම මේ එකක් නැහැ. ඊළාට සමාධිය මදි වුණොත් විපස්සනා කරගන්න ටිකක් අමාරුයි. ඒ වගේ දෙපැත්තක් තියෙනවා පොඩ්ඩක් සමබර කරලා ගන්න. මේ යන විදිය හොඳයි. ඔව් හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයයි ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කළෙමි. නාසයේ කෙළවර ස්පර්ශ වීම හොඳින් දැනේ. ප්‍රාශ්වාසයේ නිරීක්ෂණයේදී උණුසුම් ස්වභාවයක් දැනින ආශ්වාස ප්‍රශ්වාස අතර නැවතුමක් දක්වන්නට නොමැත. මුලින් ඊටමත් වේගවත්ව ප්‍රශ්වාසය දැනින. දෙවනුව ආශ්වාසයේ නාසයේ කිලවර පමණක් නොව ඇතුළත හැරෙන ලක්ෂ්‍ය වැඩිමත් පැහැදිලි විය. ප්‍රශ්වාසයේ නාසයේ කෙලවර වැඩිම නිරීක්ෂණය කෙළෙමි. හුස්ම ගැනීම, හෙළීම, සංසිද්ධිය කියන එන අවස්ථා වන විට හෘදය ප්‍රදේශයේ තදවීමක් හොඳින් නිරීක්ෂණය කළ හැකිය. එයද ක්‍රමයෙන් තුනී වෙන අයුරු දුටු වෙමි. හෘද ස්පන්දනයේ ඉතාමත් තියුණු අයුරින් දක්නට ලැබිනේ. මෙම අවස්ථාවේදී නැවත මූල කර්මස්ථානයට පැමිණීම විටින් විට සිදුවේ. මේ භාවනාව දියුණු වීමට බාධාවත්ද? තවදුරටත් මේවා වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව තියෙනවා. වම දකුණ ලෙසට නිරීක්ෂණය කළෙමි. පියවරෙන් පියවර ඉතාමත් සෝදිසියෙන් කළෙමි. සක්මන කෙලවරට පැමිණි විට හිත විසිරෙන ගතියක් දැනේ. සක්මන කරගෙන යන විට පාදයේ ඇඟිලි ප්‍රදේශයේ පාවාන් වලට හොඳින් තදවීම, ලිහිල්වීම නිරීක්ෂණය කෙලෙමි. පියවර 7-8ක් අකණ්ඩව නිරීක්ෂණය කෙලෙමි. ශරීරයේ සැහැල්ලු වීම වෙනුවට හිත බරගතියක් දැනේ. සක්මන දිනු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. පොඩ්ඩක් ආයේ පරයන්කේ පොඩ්ඩක් මැද හරිය පොඩ්ඩක් කියන්න. නාසයේ කෙළවර ස්පර්ශ වීම හොඳින් දැනේ. ප්‍රස්වාසයේ නිරීක්ෂණයේදී උණුසුම් ස්වභාවයක් දැනෙන ආස්වාස ප්‍රස්වාස අතර නැවතුමක් දක්නට නොමැත. මුලින් ඊටමත් වේගවත්ව ප්‍රස්වාසය දැනෙන දෙවනුව ආස්වාසයේ නාසයේ කෙළවර පමණක් නොව ඇතුළත හැරෙන ලක්ෂයේ වැදීමත් පැහැදිලි විය. ප්‍රස්වාසයේ නාසයේ කෙළවර වැදීම නිරීක්ෂණය කෙලිමි. හුස්ම ගැනීම හෙලීම සංසිඳීගෙන එන අවස්ථාව වන විට හෘදයේ ප්‍රදේශයේ තදවීමක් මුදින් නිරීක්ෂණය කළ හැකිය. ඒද ක්‍රමයෙන් තුනී වෙන අයුරු දුටුවෙමි. හෘද ස්පන්දනය ඉතාමත් තියුණු අයුරින් දක්නට ලැබිනි. මෙම අවස්ථාවේදී නැවත මූල කර්මස්ථානයට පැමිණීම විටින් විට සිදුවේ. මේ භාවනාවට භාවනාවේ දියුණුවට බාධාවත්ද? හොඳයි හොඳයි. ඔව් මම හිතනවා ටිකක් يعني ආනාපාන සතියේම තව ටිකක් දැන් ආස්වාසය අපි බැලුවාම يعني හුඟක් වෙලාට අහුවෙන්නේ මැද තියෙන ගොරෝසු හරියක්. ඒකේ පොඩ්ඩක් අපි උත්සාහත් වෙන්න ඕනේ මේක මේ සියුම පටන් ගන්නම බලනවා කියන එකට උත්සාහත් වුණා නම් ඒක එතකොට ඊටාම සියුම්ම පටන් ගැනීමක් තේනවා ඒකේ ක්‍රමානුකූල වර්ධනය වීමක් තේනවා ඊට පස්සේ ඔන්න අපිට මැද හරියේ තියෙන යම්කිසි ප්‍රලු ප්‍රදේශයකට අපි එළඹෙනවා ඊට පස්සේ ඔන්න ඒක ආයේ නැවතත් නොපෙනී යනවා නොදෙනී යනවා ඊට පස්සේ අපිට ටිකක් අපේ සංවේදී බව වැඩි වෙනවා නම් සතිය තියුණු වෙනවා නම් ඔන්න මේ දෙක يعني ඊළඟ ප්‍රස්වාසය අල්ල ගන්නත් කලින් නැත්නම් ඊළඟ ප්‍රස්වාසය පටන් ගන්න කලින් තියෙන මේ පුංචි ગેප් එකක් වුණත් අහුවෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ අපිට ඔන්න අපි හිතමු ප්‍රස්වාසයේ මුල ස්වභාවයත් දැක ගන්නා සුළුව බලනවා. මැද තියෙන ටිකක් රළු ප්‍රදේශය ඉබේටම වගේ අහුවෙනවා. ඊළඟට ඔන්න ඒ ප්‍රස්වාසයත් නොදෙනී යනවා. ඊළඟට අපිටම ආස්වාසය ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් ඔන්න තියෙන පුංචි අර හිඩසක් අහු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට තව පොඩ්ඩක් මට හිතෙනවා ඒ කියන්නේ වෙන පැතිවලට පොඩ් කියන්නේ වෙන දේ දැන් යම් යම් අනිකුත් සංවේදනාවන් වලට හිත ගිහිල්ලා තියෙනවා. තව ටිකක් ආනාපාන සතිය එකම ගියා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අපි ආනාපාන සතියෙන් හදාගත්තාම හොඳට මේ සියුම් භාවය නැත්තම් හිතේ නැත්තම් සම්පජඤ්ඤයේ පැත්ත හොඳට දියුණු කරගත්තාම හිමීට කියන්නේ අපි සංවේදනාවන් වලට ඉබේටම යනවා. කියන්නේ සංවේදාන වලට ඉබේටම හිත ගියාම ඊළඟට එතන හොඳට එතන නතර කරගෙන බලන්න පුළුවන්. ඒක ඉතින් පොඩි පොඩි මුල්ලේ මුල් කාලෙදි ගැටලු වෙන්න පුළුවන් ආයිත් ආනාපානට හිත ආපසු යන ගතියක් තියෙන පුළුවන්. අපි ඊළඟට නැවත නැවත නැවත මේ අලුතෙන් හඳුන්ලා දෙන සංවේදනාවට හිත දාගත්තාම දන්නේම නැහැ ගානට ඊට පස්සේ එතන අපේ අලුත් අරමුණ බවට පත් වෙනවා. ආනාපාන සතිය මග හැරෙනවා. ඊළාට මේ අලුතෙන් එන සංවේදනා ස්වභාවයන් දැන් ඔය කීපයක් ඇවිල්ලක් තියෙනවා. තාම මට හිතෙනවා තා පොඩ්ඩක් ආනාපාන සතිය ඉඳලම ගියා නම් හොඳයි කියලා. මේ තව මොන හරි කියන්නේ සක්මන් නම් මට හිතෙන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ ගිහිල්ලා තියෙනවා. කාගෙද කියලා ප්‍රශ්න දැනගන්න පුළුවන් නම් අපිට තව ටිකක් දිගට මේ විදිහට කියන්නේ හැමදාම මේ தත්ත්වය අත්දකින්නවද නැත්නම් ඉඳලා හිටලා මේ தත්ත්වයක් අත්දකින්නේ? තත්තක් දැන් කොච්චර කල් වගේද? මාස 6ක්. මාස 6ක් විතර. හැමදාම භාවනා කරනවද? භාවනා කරනවා. එතකොට ආනාපාන සතියමද පටන් ගන්න. කෙලිම පටන් ගන්න ආනාපාන සතිය. හොඳයි. ඒකේ ඒක කොච්චරක් දැන් මෑනට හිතන විදිහට කොච්චර විතර තමන්ගේ දැනුම හැටියට කොයි තරම් වගේ ගැඹුරකට යනවද? හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම ආස්වාස දෙක සංසිඳීමක් එහෙම නැත්නම් මේ දෙක සමහර වෙලෙට වෙනවා සමහර වෙලෙට හුස්ම සංසිඳෙන්නේ නැහැ ඒ වුණාට මේ පපුව හද ගතියක් එනවා හ්ම් ඒ කියන්නේ නිකන් අසනීපයක් තරමට දැනෙනවා ඊට පස්සේ හෘද ස්පන්දනයක් හොඳටම දැනෙනවා දැන් කොච්චර කාලයක් තිස්සේ වගේ භවනා කරනවද අවුරුදු දෙක තුනක්. දෙක තුනක්. හරි. සක්මනේදී මොකක් හරි මේ මෙනෙහි කිරීමක් කරනවද නැත්නම් කෙලීම දැනෙන දේත් එක්ක යනවද? මම දකුණු විදිහට තමයි සක්මන අලුතෙන් පටන් ගත්තේ. මාසයක් විතර වෙනවා සක්මන පටන් අරගෙන. හරි. ඔව් ඒක ඒක හරි නිකන් ඇඟ බර ගතියක් කකුල් රුස්සලා තියන්න බැරි ගතියක් ටික වෙලාවකින් දැනෙනවා. හිතන්න සමාධි පැත්ත ටිකක් මේ කියන්නේ සමාධි පැත්තෙන් තමයි ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. අපි තව සතිය ටිකක් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. ඒ හින්දා සක්මන ටිකක් වැඩිපුර කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ සමබරතාවය හැදිලා එනවා. අපි අර මොකද්ද පරයන්කය විතරක් අපි කරනකොට හුඟක් වෙලාවට සමාධි පැත්ත තමයි ඉස්සරහට එන්නේ. එතෙන්දී දන්නේම නැහැ අපි හිතමු නොදන් මේ ආනාපාන සතියෙන් ඊළඟට මොනා හරි ඔය කායික වශයෙන් තියෙන පටවි පැත්ත මිස්මතු වෙලා තියෙන පැත්තකට හිත ගිහාම ඒක හරහා ඔය වගේ ටිකක් අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ මොකද අතන හිත හොඳට සමාධිමත් සමාධිමත් හිත ඔන්න තද වේන ලක්ෂණ වලට හරමේ නොදැනුවත්වම යගේ යනවා. මේකේ වර්ධනයත් එක්ක ඔන්න පපුව හිර වෙන ගතියක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් සතිය හදාගත්තාම සතියෙන් පෙන්ලා දෙනවා මොන වගේ தත්ත්වයක්ද උද්ගත වෙන්න යන්නේ කියලා. ඊළඟ පොඩ්ඩක් එහාට මෙහාට කළා අපේට ඒ කියන්නේ දැන් ඕක දරා ගන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. අර අපිට අවශ්‍ය වෙන්නේ මුළු කියන්නේ අපි දුම් පැය කාලයක් ඉතින් අපි මිඩංගු කරනවා නම් ඒ පැය කාලයක්ම හොඳට මේ කියන්නේ එකම ධාතුවක ගැඹුරට යාම එක ක්‍රමයක්. නැත්නම් ධාතු හතරම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් ඒ කියන්නේ ප්‍රකට වෙන හැටියට හිත දාගෙන යන්න පුළුවන් නම් එතකොට මේ පරයන් ඒ කියන්නේ හොඳට පැයක් කාලය තුර හොඳටම මේ ධාතු මනසිකාරය පැත්තේ හිත තියාගන්න ඉඩ තියෙනවා. නිසා මම හිතන්නේ සක්මන ටිකක් තව වැඩි කරන්න. සක්මන ටිකක් වැඩි කරාම හොඳට තව සතිය හැදිලා එනවා. ඊළඟට පරයන්ක කරද්දිත් සත් මේ ආස්වාස ප්‍රස්වාසයේත් බලන්න මුල මැද අග කරලා ඇතිනේ නේද? කියන්නේ මේකේ මුලුල්ලම දකින්නවා කියන එක. සබ්බකාය පරිසංවේදී කියන එක. ඒක හොඳට ඒකේ ඒක හොඳට බලාගෙන ඉන්නකොට තව තව හිත තැම්පත් වෙවි. ඒ තැම්පත් වුනහම ඕනේ නම් ඔය තද වෙන ගතිය පැත්තට දාන්න නැතුව හිත මේ සුලං රැල්ලක් කියන්නේ චලණය වෙන ස්වභාවයක්නේ. මේ චලණය වෙන පැත්තට පොඩ්ඩක් හිත දාලා අර අරක වලක ගන්නත් පුළුවන්. උපක්‍රම කීපයක් යොදන්න පුළුවන්. සක්මන ටිකක් වැඩියෙන් කරන්න මේක ටිකක් හොඳට මුලැමැදාග හොඳට බලන්න ඊට පස්සේ ඒකෙන් හිත තැම්පත් වුණාට පස්සේ Tamanට පුළුවන් නම් මේකේ මේ චංචල ස්වභාවයට හිත යොදන්න නැත්නම් ඇතිල් වෙන ස්වභාවයට වගේ හිත යොදන්න එතනින් ඕක වළක ගන්න පුළුවන් හොඳයි ගරු ස්වාමීන් වහන්සේ ප්‍රකාශයකී දිනපතා පැයක් හෝ පරයන්ක භාවනාව සිදු කරන අතර හැකි හැම විටම සක්මන් වී සතිමත් වී සිටීමට වෙරදරමි. සක්මන විනාඩි 20ක් පමණ 20කට පමණ පසුව ඔටෝ පයිලට් මෝඩ් එකක්සේ උහි ඇවිදිමි. සතිමත් භාවය සක්මන තුලින් හොඳින් වැඩෙන බව දැනේ. පරයන්කය මේ දින වකවානුවේ sound of silence, කම්පන චංචල, සමහර දිනවල ගැස්සීම් ආදිය දැනේ. සිතුවිලි වැඩි දිනවලදී සිතුවිලි වෙනස් වීම නිරීක්ෂණය කරමි. මුකුත් නොකර ඔහේ බලා සිටීමට හැකි කාල වේලාවන්ද පරයන්කය තුල දැකිය හැක. භාවනාව දියුණු කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් උපදෙස් අගය කොට සලකමි. ත්වන් සරණයි. ඔව් නෝ දුක්සාන් වහන්සේම පොඩි වචනයක් කියනවා ගොජේ දිහා බලන් ඉන්නවා කියලා. සමහරට අහලත් ඇති. ඒ අපිට දැන් සද්ද තියෙනවා ඊළඟට ඔය වගේ ආස්වාස් ප්‍රස්වාසෙත් තියෙනවා විවිධාකාර මේ මෘදුන් කැක්කුම් ආහාරමේත් තියෙනවා. මේ ඔක්කොම ඔහම තියෙද්දි එහෙකටවත් හිත දාන්න නැතුව පොඩ්ඩක් මේ ඔක්කොම කරේ සමහිතින් ඉන්න පුළුවන් තත්ත්වය හැදීගෙන එනවා නම් ඒක පැත්ත පොඩ්ඩක් දාගන්න එකයි තියෙන්නේ. දැන් මට තේරලා තියෙන විදිහට ඔය වගේ තත්ත්වයක් තමයි කතා කරන්නේ. ටික ටික දැන් මේවැ ඒ කියන්නේ මේ හැම එකටම සමහිත යොදන තත්ත්වයක් හදාගන්න පුළුවන් නම් මොකද අපිට සද්දත් ඇහෙනවා. දැන් ඔය කියලා තියෙන විදිහට යම් යම් තැන්වල රිදුම් කැක්කුම් එහෙමත් තියෙනවා. මේවා ඔක්කොම තියෙනකොට මේ හැම එකේම يعني අපි තමයි ওই නම් කිරීමක් කරලා තියෙන්නේ. අපි තමයි එක එක තැන් වලට මේක හොඳයි, මේක නරකයි කියලා වගේ නිකන් අපේ ඇතුලෙන් හදාගත්ත දෙයක් තියෙන්නේ. ටික ටික ටික ටික අපි ඒ தත්වයට දාන්න නැතුව මේ හැම එකේම තියෙන පොදු පැත්ත බලන්න ගත්තා නම් කොහොමද මේ ඔක්කොම වෙනස් වෙලා යනවා. කොහොමද මේ ඔක්කොම සියුම පටන් ගන්නවා. ඕන පොඩ්ඩක් වෙනස් වෙනවා නැතිලා යනවා. හිත දානකොටම නැති වෙනවා ඔන්න නැතිලා යනවා. පොඩ්ඩක් අර ඒ පැත්තට බලන්න ගත්තාම මේ එකකටවත් තනියෙන් අපි කැමැත්ත දෙන්නේ නැතුව හිත ඉන්නව නිකන් මැද්ද වගේ. හැබැයි මේ ඔක්කොටම තියෙන එකම ස්වභාවයක් තියෙන්නේ. ඔක්කොම නලියන ස්වභාවයක් තියෙන්නේ. ඔක්කොම ඇතිලා නැතිලා ස්වභාවයක් තියෙන්නේ. ඔක්කොම නිකන් දඟලන ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් මේ ඒ හැඟීමෙන් බලන්න ගත්තනම් මම හිතනවා මේක තරණය කරගන්න පුළුවන්. ඊට වඩා මොනවා හරි දැනගන්න ඕන නම් කතා කරන්න පුළුවන්. පරීක්ෂණය කරා. හරි. පහුගිය මාස දෙක විතර ඇතුළත ඔය ඔක්කොම අර ඔබවන්සේ කියන වගේ සමහිත දාලා ඔව් බලාගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ රියැක්ෂන් එකක් කරන්න. කරන්න තු. ඒක තමයි. දැන් ටිකක් ගැඹුරට යනකොට කොහොමත් ඒ කියන්නේ සමහර ලාවල් එන්න පුළුවන් අපේ හිත හොඳට සමාධිමත් වගේ වෙලා තියෙනවා. කෙලින්ම මේ ධාතු ලක්ෂණ ටිකක් ප්‍රකට වෙනවා. මුළු ශරීරෙම ඒ කියන්නේ කෑලි කෑලි කෑලි වලට සම්පූර්ණයෙන්ම කඩාගෙන යන වගේ හැඟීම්, ඒ කියන්නේ හැඟීම් කියන්නේ අත්දැකීම් එන්න ඉඩ තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. අපි ඉන්නේ සාමාන්‍ය ඝන සංඥාවකනේ ඉන්නේ. කියන්නේ අපේ තියෙනවා අර සමූහ ගණය, කිච්ච ගණය ඔය විදිහට අපි සාමාන්‍යයෙන් ඝන සංඥාවක තමයි හිර වෙලා ඉන්නේ. මේ මුළු ශරීරයම අපි එකක් විදිහට සලකනවා. ඉතින් ඔය ඔය தත්ත්වය ටික ටික විපස්සනාවෙන් මගහැරි මගහැරි නැත්තම් කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඒකේ ප්‍රබල අවස්ථාවක් නෙන්න පුළුවන්. ප්‍රබල අවස්ථාවකදී අපි දන්නේම නැහැ හොඳට හිත සමාධිමත් වෙලා තියෙනවා. අපි තනිකරම මේ ධාතු ලක්ෂණවල හොඳට හිත යොදමින් ඉන්නවා. යොදමින් ඉන්න ඇතැම් වෙලාවල් වලදී දැන් මේ අපිට දැන් අපි කවුද කියලා අමතකයි මෙතන මමෙක් නෑ අපි ඉන්නේ කොහෙද කියලා මේ එකක් නැහැ ධාතු ලක්ෂණය පවා ප්‍රකට වෙන්නේ කොහෙද කියලාවත් හැඟීමක් නෑ මේ ඔක්කොම ගැලවිලා ගිහිල්ලා ඒ සම්මුති ටික ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා දැන් තියෙන හුදු ධාතු ලක්ෂණ ටිකක් පමණයි අන්නේ වට්ටමේ ඉඳද්දි මේ ටික සම්පූර්ණයෙන්ම සුණු විසුණු වෙලා යන්න පුළුවන් සම්පූර්ණයෙන්ම කැඩලා බිඳලා යන්න පුළුවන් බොහොම මධ්‍යස්තව බලන් ඉන්න විතරයි තියෙන්නේ ඒවා හැම බොහොම හොඳට කියන හිත කාවදින මට්ටමේ අත්දැකීම් يعني හිතේ හොඳට කියන්නේ අර ඝණයක් නැහැ කියන සංඥාව හොඳට කාවදින මට්ටම් එනවා. ඉතින් ඒ වගේ දේවල් හොඳ හිමීට දරාගෙන වෙන්න ඉඩ හැරලා යන්නයි තියෙන්නේ. එතකොට අර හුඟක් අපේ කියන්නේ අපේ චරිතේ වුණත් අපේ යම් යම් වෙනස් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේ පැත්තෙන් ගත්තොත් අනිත්‍ය ස්වභාවය හොඳට කාවදිනවා. අනිත් එක මේක මේ අපි ඝන සංඥාවෙන් ගත්තාමනේ මෙතන එකක් තියෙනවා කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා නිකන් ආත්ම පැත්තට යන්නේ. ඒකත් නැති වෙලා ගිහලා අනාත්ම පැත්තත් අපිට එනවා. ඒ වගේ හුඟක් පැතිවලදී ওই වර්ධනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ විපස්සනා පැත්තෙන් හොඳ ගන්න පුළුවන් මේ දියුණුවක් එනවා. ඒ හින්දා ඔහොම යන විදිහ හොඳයි. ඒ කියන්නේ හොඳට දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ මෙහෙම නිකන් විසිරෙන්න වගේ ගන්නවා නම් කියන්නේ දැන් ඔයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳද්දී විවිධාකාර ධාතු ලක්ෂණත් පේනවා. විශේෂයෙන්ම ඇතිවීම නැතිවීම ස්වභාවයන් පේනවා. ඒ වගේම මේක ඔක්කොම දැන් අල්ලන්න බෑ මේකේ මේ බවුන්ඩරි එකක්. මේක සීමාවක් ගන්න බෑ. මෙන්න මෙහෙමයි මගේ රූපේ කියලා ගන්න බෑ ඔක්කොම තියෙන නිකන් අර ඒ තිබිච්ච මේ අපි ඉරක් ඇඳලා මෙන්න මේකයි සීමාව කියලා ගත්තනම් ඒ ඉර දැන් බොඳ වෙලා තියෙන්නේ. එහෙම එනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හේම නිකන් යන්න දෙන්න මේ එතකොට එතකොට මේ මේ ලක්ෂණ ටිකක් වැඩ කරනවා කොහෙද කියලා හරියට හැඟීමක් නෑ. හොඳයි හොඳයි හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ මම ටික කාලයක සිට භාවනා කරන කෙනෙක් මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා තිබුණත් කිව යුතු දිනුවක් නැත. ආනාපාන සති භාවනාවේදී හුලංගැල්ල වදින තැන මෙනෙහි කිරීමට ටික මෙනෙහි කිරීමේදී ටික කිරීමට ටික වේලාවකින්ම මට හැකියාව තියෙනවා. එසේ විනාඩි 8ක් 10කින් 8ක් 10කින් පමණ ආලෝකයක් පෙනී යනවා. සමහර වෙලාවට තද හද එළිය වගේ මට පෙනෙනවා. ශරීරයේ පාවෙනවා පාවෙනවා වගේ වරහන් ඇතුළේ බලාකුළු අතරින් යන වාසේ මට දැනෙනවා. මම නැවත සුලං රැල්ල මෙනෙහි කරන කරමින් මේ විදිහටම කරමින් යන විට මේ විදිහටම මට දැනෙනවා. අද උදේ භාවනාවේදී ලස්සන පාටවල් කැඩි කැඩි නැති වෙනවා එනවා වරහන් ඇතුළේ ෆයර්වර්ක්ස් වගේ මට දැනුණා. මගේ ප්‍රශ්නේ මට මෙතනින් ඉදිරියට යන්න බැරි කමයි. කරුණාකර අවවාදයක් දෙනු මැනවි. ඔව් මේ ඕකේ يعني වෙලා තියෙන දැන් අර ඒ දවස්වල මේ මන් දන්නේ මෙහෙත් ඕස්ට්‍රේලියාවත් එහෙමද කියලා. ඒ දවස්වල මට මතකයි මං ගිහි කාලේ චිත්‍රපටයක් එහෙම බලන්න ගියාම මේ චිත්‍රපටිය කියන ප්‍රධාන චිත්‍රපටිය පටන් ගන්න කලින් අර ඉන්න තියෙන චිත්‍රපටවල කෑලි පෙන්වන්නේ. අන්න ඒක තමයි අපිට ඔය භවනාවදී ඔය පැත්තෙන් වැඩනකොට වෙන්නේ. තාම අර ප්‍රධාන එක පෙන්වන්න ගත්තේ නැහැ. එන්න තියෙන කලින් අර පොඩි පොඩි පොඩි ඒවල් ටිකක් පෙන්වනවා. ඉතින් අපිට වෙන්නේ අර පස්සේ හැබැයි ඉතින් ප්‍රධාන චිත්‍රපටිය පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඉවසන්නයි තියෙන්නේ. අපි එතකොට හැබැයි අර මේ එන්න තියෙන කෑලි ගැන ඕන්ට වඩා උනන්දුවක් ඇති කරගන්න හොඳ නැහැ. ඉතින් මේ තාම මොකද ඒක ආවේ නැහනේ. ඒ නිසා. ඉතින් දැන් ඔය භවනාවේදීත් ඔය සමත පැත්තෙන් ටිකක් වර්ධනය වෙගෙන එනකොට මේ විවිධාකාර ආලෝක ස්වභාවයන් එන්න ගන්නවා. නිකන් එනවා යනවා නිකන් තරු පේනවා වගේ පොඩි පොඩි පොඩි දේවල් පේනවා. ආයෙ නැති වෙනවා. පොඩි ආලෝක එනවා. ආයෙ යනවා. මේ ඒක එච්චරම ප්‍රශ්නයක් නැහැ මේ පොඩ පොඩ හැබැයි සමාධියක් වැඩෙනවා කියන එකට හොඳ ලක්ෂණ ටිකක්. Tamanට ක්‍රමේ හොඳට අහු වෙලා තියෙනවා. ටික ටික ටික ටික සමාධිය වර්ධනය වෙගෙන එනවා. හැබැයි දැම්ම ඕවා දිහා බලන්න යන්න එපා. එතන තමයි අපිට පොඩ්ඩක් මේ පැටලෙන්නේ. හැබැයි ඉතින් බලලා ඉතින් තමන්ම තේරුම් ගන්නවා මේක මේ නෙමෙයි යන්න තියෙන්නේ කියලා. අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ සමාධිය දියුණු වීමේ ප්‍රතිඵලයක් තමයි අපි මේ හත් දකින්නේ. එතකොට අපි කරන්න තියෙන්නේ කියන්නේ ඒකට වෙන්න ඉඩ හැරලා අපිට තියෙන තවදුරටත් ආනාපාන සතිය එක්කම යන්න තියෙන්නේ. ආනාපාන සතිය එක්කම යනකොට අන්න ටික ටික ටික අපේ තව තව හේතු සම්පාදනය වර්ධනය වෙනවා. නැත්නම් හේතු සම්පාදනය පැත්තට අපි උනන්දුව දක්වනවා. එතකොට ඔය ටික හිමීට හිමීට මගහැරි මගහැරි ගිහිල්ලා අන්න අර ප්‍රධාන චිත්‍රපටේ පටන් ගනීවි. ප්‍රධාන චිත්‍රපටේ පටන් ගන්න නම් අපි මෙතන බොහොම ඉවසිල්ලෙන් අපේ හිත විසිරව ගන්න නැතුව අර පේන පොඩි පොඩි කෑලි ඔස්සේ යන්නේ නැතුව ආනාපාන සතිය එක්කම ඉන්න. තව ටිකක් හොඳට ආනාපාන සතියෙම ඉන්නවා. හිත يعني තැම්පත් වෙන්න ඉඩ දෙනවා. තැම්පත් වෙන ඉඩ දෙන්න ඉඩ දෙන්න අර දැන් මේකෙත් කියනවා පොඩ්ඩක් නිකන් හඳ පෑවු වගේ දෙයක් එමෙ ඉන්න ඉඩ තියෙන ආවා කියලා ඒක ප්‍රධාන චිත්‍රපටයේ වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඔය එන යන එන යන දේවල් මේ ලකුණු නෙමෙයි ඒවා ගැන මේ මොකක්වත් තැකීමක් කරන්න නැතුව තව ආනාපාන සතියත් එක්කම ඉන්න ප්‍රධාන නිකන් ආලෝක ස්වභාවයක් නැත්තම් ඡායාවක් වගේ දෙයක් මේ ඇවිල්ලා හොඳට නිකන් මේ නතර වෙලා බොහෝම Taman දිහා බලන් ඉන්නවා වගේ නැත්තම් මුණු මූණම ආලෝකවත් කළා වගේ ස්වභාවයක් එන්න ඉඩ තියෙනවා. අපි සාමාන්‍යයෙන් ආනාපාන සති නිමිත්ත කියලා ඔකට කියනවා. ඉතින් කිසි බය වෙන්න දෙයක් නැතුව හිමීට යන්නයි තියෙන්නේ. ඒ නිසා ටික ටික සක්මනත් සක්මන ගැන ලියලා නැහැ මක්වත් නේද? නෑ නේද? සක්මනත් හැබැයි කරන්න. දැන් මොකද මේ මේ පැත්තෙන් හැදෙන්නේ සමා මේ සමාධි පැත්ත හැදෙන්නේ සක්මනට්ටයක් හැදු මේ හැදිලා ආවනම් ඒ පැත්තෙනුත් තව ටිකක් මේ සතිය තව ඉස්සරහට එනවා. ඒ නිසා සක්මනත් පුළුවන් තරම් තව කරනවා නම් එතකොට සක්මනේදී උමනා කරන විපස්සනා පැත්තෙන් ගන්න ඕන අභ්‍යාසය ටික ටික ටික හම්බ වෙනවා. ඊළඟ මෙතන දැන් හොඳට හිත සමාධිය හැදීගෙන එනවා. ඊට පස්සේ මේ දෙක එකතු වෙලා ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. ඒ නිසා අධෛර්ය වෙන්න එපා මේක ටිකක් හිමින් වෙන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. අපිට කාලයේ අපතේ යන්නේ අපි අර ඔය ඔය එන දේ දිහා බලන්න ගියාම. ඕක එන දේ දිහා දැම්ම බලන්න යන්න සුදුසු නෑ. ආනාපාන සතිය එක්කම තවදුරටත් යන්නයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම තරමක දිගු කාලයක සිට භාවනාව පුරුදු කරන කෙනෙක් නෙවෙයි. මුල් කාලවල දිගටම නොකළද දැනට වසර 4ක පමණ කාලයක සිට දිනපතා අඩු තරමින් පැයක්වත් භාවනා කරන්නෙමි. ආනාපාන සති භාවනාව කරනවා කියා පටන් ගත්තද කිසි දිනක හුස්ම රැල්ල හරියට දැනෙන්නේ නැත. ඊළඟට පිම්බීම හැකිලිමේ භාවනාව කිරීමට උත්සාහ ගත්තද එයද හරියාකාරව දැනෙන්නේ නැත. දැන් මට දැන් දැන් මම මෙතන කියා කයට සිත යොමු කරමින් භාවනාවේ නිරත වෙමි. එමගින් මම සිතන පරිදි සිත එක්තෙන්ඩ් කර ගැනීමට තරමක පහසුවක් දැනේ. සක්මන් භාවනාවද ඉඩ ප්‍රස්ථා ලැබෙන පරිදි කරමි. හුස්ම රැල්ලට හිත යොමු නොකර මෙසේ භාවනා කිරීමෙන් පමණක් සතිය දිනු කරගත හැකිද? ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. පොඩ්ඩක් සක්මන ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඕකේ නෑනේ. නෑ නෑ. කියවන්නේ මත සක්මන් භාවනාවද ඉඩ ප්‍රස්ථා ලැබෙන පරිදි කරමි. ඔව් ඒක මට පොඩ්ඩක් ආයෙද කියලා දැනගන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ මුලදී පොඩ්ඩක් ආනාපාන සතිය අර සියුම් හින්දා අහු නොවෙන්න ඉඩ තියෙනවා. හැබැයි සක්මණෙන් තමයි ඕක අහු වෙලා එන්නේ. සක්මණෙන් තමයි ඒ උමනා පදම හැදිලා සමබරතාවය හැදිලා එන්නේ. ඒ නිසා සක්මණට මුල් තැනක් දෙන්න. සක්මණට මුල් තැන දීලා සක්මණට මුල් තැන දීලා සතිය හැදුනා නම් ආනාපානෙන් නොගෙහින් ඉරියව්වට දැම්මට වරදක් නැහැ. ඒ කියන්නේ ඉරියව්වේ කියන්නේ ඉරියව්ව වාඩි වෙලා ඉරියව්වට හිත දැම්මහම හිත පිට යන්නේ නැතුව ඉරියව්ව තුල ඉන්නවද හිත? එහෙමයි ස්වාමීන් වහන්සේ. කාලෙක ඉඳන් ඇත්තටම මම අවුරුදු 4කට විතර ඉස්සෙල්ල ධම්මදිව ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකට ගිය වෙලාවක මුළු දවස් 10ම උදේ කරන පහමාරි පහේ ඉඳන් හයමාරි වෙනකල් කරන භාවනාවේදී මට සද්දයක් ඇහුනේ කිසිම අරමුණක් ආවේ නැහැ. මට අන්තිමට හාමුදුරුවෝ බෙල් එක ගහන එකවත් ඇහින්නේ නැති තරමට මේවා වුණා. ඉතින් හැබැයි එතකොටත් මම මට ඒක දිනුනේ ක්‍රමේ මම යොදලා භාවනා කරනකොට එතකල් මම හරියට කන්ෆියුස් වෙලා හිටියා මට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ ඊළඟට පිම්බීම හැකිලිම කරනකොට ඒක දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේට කිව්වම කියනවා උස්මනල්ල නැති වෙන්න නේනම් අපි මේ මේක ඔයාලට දැන් ඔකට මේ කලබල වෙන්න එපා කියලා. ඒකට මට හැරි බොඩි එකක් තිබුණා දැන් දිගට හුස්ම බලන්න මට බෑ සිතියේ හුස්ම බලන්න බෑ කියලා. නමුත් ඊට පස්සේ අර මම දැන් මෙතන කියන ඉතින් මට තේරුණා මම හරි මාර්ගෙට වැටුණා කියලා මම හරි දන්නේ මට හරි. දැන් ස්වාමීන් වහන්සේ මට තද ඊටාම ශක්තිමත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට හැබැයි මට මේ මට දැනෙනවා ඇඟේ මේ මම භාවනා කරන්න ඉඳගත් ගමන්ම මට බඳී මට ඇඟේ කිසිම දැනීමක් නැතුව යනවා. මම සමහරවිට ඇඟිලි හොලවල කකුල් වල ඇඟිලි හොලවල බලනවා මගේ මේ ඇඟේ මේ දැනීම නැති වෙලාද කියලා. නමුත් එතකොට මට කොතන හරි මම දන්නේ මට හිතෙනවා මේ දකුණු පැත්තේ වගේ ලොකු පරාසයක නිකන් තද සීතලක් දැනෙනවා. නිකන් ඒක නිකන් නලියන වගේ සීතලක්. තව තැනකට මාරු වුණා මට කොතනද කියන්න බෑ මොකද මට දැන් සීමාව දැනෙන්නේ හරි ඉතින් මේ හැබැයි දිගටම මට ඉන්න පුළුවන් ඒකේ මම දැන් එකම අත්දැකීම තමයි දැන් අනිත්‍ය කියන එක මට පේනවා මොකද ඒක ඇති වෙනවා නැති වෙනවා ආයිත් ඇති වෙනවා නැති වෙනවා මට අනාත්ම කියන එකත් දුක නැහැ ඉතින් ඔව් මම ඉතින් මම හිතනවා මම හරියට මට හිත එක්තන් වෙනවා හැබැයි හරිම ශක්තිමත් සමාධියක් නැහැ ස්වාමීන් හරි හරි නෑ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මුලදී තනිකරම කියන්නේ මේක තුළ ඉන්නව විතරයිනේ අපි කියන්නේ ওই ලක්ෂණ වලට හිත දාලා නැහැ. එතන තියෙන තනිකර සමාධිය විතරයි. එතන නිකන් අර ශ්‍රිජ් එක ඇතුලේ දැම්මා වගේ හිත තියෙනවා. දැන් ටික ටික ටික වුණාට මේ ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න ඒවා දිහා බලනවා කියන්නේ විපස්සනා පැත්තට හැරෙනවා. විපස්සනා පැත්ත කියන්නේ අරමුණු වල වෙනස් වීම දකිද්දී හම් වෙන සමාධිය නිකන් උපචාර මට්ටමේ සමාධියක් වගේ තයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒකයි අර සම්පූර්ණයෙන්ම අපි අරමුණක් තුල නිමග්න වෙලා යන සමාධිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ මේක කියන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ දැන්. ඒක නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් දැන් ඔය දේවල් දකිද්දී හිතේ ස්වභාවය කොහොමද? හිත කතා කර කරද ඉන්නේ? හිත විසිරෙනවද? නෑනේ. හොඳයි. හරි. මම අර හිත නිකන් මැකිලම ගිහිල්ලා වගේ නෙමෙයි. මම හරිම අවදියෙන් ඉන්නේ විලාවට. මම දන්නවා මොකද සිද්ධ වෙන්නේ කියලා. මේ සද්දේවත් ඇහෙනවා. මම ඉතින් සද්දයක් කියලා ඒක මෙනෙහි කරනවා. හරි. මේ නමුත් ඒවා කිසි දෙයකින් මට බාධාවක්. හරි. නෑ යන විදිය හොඳයි. බය වෙන දෙයක් නෑ. ඒ කියන්නේ දැන් ඇතම් කෙනෙක්ට කෙලින්ම ඉරියාපත භාවනාවෙන් යන්න පුළුවන්. බුදුහාඳුර එහෙම කතා කරනවානේ. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ මිහිති පජානාති. නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති. සයනෝවා සයනෝ මිහිති පජානාති. නමුත් අර හුඟක් දෙනකොට ඕක බෑ. ඇතම් චරිතවලට පුළුවන් වර්තමානයේ ඔය ඕක හරියන්නේ බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට. ඒ එහෙමත් කියන්න බෑ ටික දෙනෙකුට හරියනවා. මොකද වර්තමානයේ අපේ හිත හරිම ව්‍යාකූලයි අරමුණු බහුලයි. කියන්නේ කටයුතු රාශියක් එකට කරනවා ඒබඳු චරිතයකට ඕක හරි අමාරුයි. නමුත් ඒ කියන්නේ කරන්න ගියොත් ඒ කියන්නේ හිතින් නැහැ මේ අරමුණේ ඇතුලේ ඔහම නීරයට හිත දාගෙන හිත දාගෙන ඉන්න කියවුවට ඒ තරම්ම සාර්ථක වෙන්න නොවෙන් සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. ඇතම් චරිතයක් ඔය වගේ ඊටාම සරලව බුදුහාඳුරේ කියන විදිහට යන්න පුළුවන්. කිසි වැරද්දක් නැහැ. හොඳට දැන් හිටගෙන එහෙම හිටගෙන එහෙමත් කරනවද? දැන් මෙතන කියලා ආයෙත් මම කයට හිත මේවා කරනවා. හරි. කරලා ඊට පස්සේ ආයෙත් සක්මන කරනවා. හොඳයි. ඒ වගේ කියන්නේ බලන්න ඒ කියන්නේ පොඩ්ඩක් කය තුලට හිත ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට ඒ ගත්තට පස්සේ ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙන මට්ටමක් එනවා නම් ඒකත් හරි. ඊළඟට හිත පිට යන ගතිය අඩු වෙන්නත් ඕනේ. ඔය ඔක්කොම ටික තියෙද්දි බලන්න ඊට පස්සේ මේ කායික වශයෙන් දැනෙන්නේ මොනවද කියලා. දැන් කයර හිත ගත්තා නම් කයේ තියෙන දේවල් දැනෙන්න ඕනේනේ. ඉතින් ඕකේ ආනාපාන සතියයි පිම්බෙම හැකිලිමයි විතරක් නෙමෙයි තියෙන්නේ. ඕකේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඉතින් මේ নানা ප්‍රකාර දේවල් සියල්ලම ඔය මට්ටමට ආවම වළංගුයි. ධාතු මනසිකාර මට්ටමට ආවහම එකක් කියලා නැහැ. අනිත් එක එක ඉරියව්වක් කියලාත් නැහැ. දැන් බුදුහාමුදුරු කියන්නේ යතා යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. මේ මේ යම් යම් ආකාරයකින් මේ කය ඉරියව්ව පවත්වනවා නම් ඒ ආකාරයෙන්ම දැනගන්නවා. මේකට ආ ඉඳගෙන ඉන්න ඕනේ, හිටගෙන ඉන්න ඕනේ කියලා කිසිම නීතියක් නැහැ. ඒ හින්දා පුළුවන් තරම් දැන් කයත් එක්කම ඉන්න. කයේ සිද්ධ වෙන ඔය වගේ සියලුම වෙනස්කම් දකිමින් ඉන්න. ඒකට ආයි මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ දැන්. ඒ කියන්නේ බොහොම නිස්කලංක නිහඬ මනසකින් ඒ සිද්ධ වෙන දෙයට හොමුදට සමීප වෙලා නිරීක්ෂණය කිරීම හරහාම ත්‍රිලක්ෂණයට ලස්සනට වැඩෙනවා. එනිසා ඒක මේ කියන්නේ අපි හුඟක් වෙලාවට හිතන්නේ මේ ත්‍රිලක්ෂණය වැඩෙන්න නම් ඔයක නිකන් පොවන්න ඕනේ කියලා. එහෙම එකක් ඇත්තෙම නැහැ. ඒක ඉතින් අර අපේ මේ පොතපතින් ගන්න ඒක සුතමේ ඥානයත් අවශ්‍යයි. නමුත් මේ හිත තේරුම් ගන්න හිත කියන්නේ අපි තේරුම් ගැනීමයි හිත තේරුම් ගැනීමයි නිකන් දෙකක් වගේ. අපිට නම් පුළුවන් පොතක් පතක් බලලා බණක් අහලා අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා තේරුම් ගන්න. නමුත් ඒක හිත තේරුම් ගන්නෑ. හිතට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒ නිසා හිතට හිත තේරුම් ගන්නේ අර වගේ බොහොම පැහැදිලි මනසක් ඇති කරගෙන. එහෙම නැත්නම් බොහොම නිහඬ මනසක් ඇති කරගෙන මේ කායික වශයෙන් දැනෙන දෙයක් නැත්නම් වේදනාවක් වශයෙන් දැනෙන දෙයක්. එහෙම නැත්නම් හිත තුළම සිද්ධ වෙන දේ. හොඳට එයාට පෙන්ලා දුන්නා නම් අන්න ටික ටික ටික ටික ටික හිතේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ඒක තමයි භාවනාවේ ප්‍රඥාවක් කියලා කියන්නේ. ඒක අපේ පොතේ පතේ දැනුම නෙමෙයි. කියන්නේ මේ පොතේ පතේ දැනුම තියෙනකොට මේ මේකට අවදි වෙන්නත් හරි අමාරුයි. මොකද අරක හැමතිස්සම පොතේ පතේ දැනුම පයින්නවනේ ඉස්සරහට. ඒ නිසා මේ පොතේ පතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට මේ මෑනියු ගන්නවා වගේ සම්පූර්ණ නිකන් බොහොම සංසිඳිච්ච ස්වභාවයක් නිකන් ඊටාම සරලව හිත කතා නොකර කය තුල ඉන්න ස්වභාවය ගන්න පුළුවන් නම් ඉතින් අර භාවනාමය ඥාණයට දොර විවෘත කරා වගේ තමයි. සක්මනත් ටිකක් එකතු කරගන්න. සක්මනේදීත් ඔය දෙයමයි කරන්න තියෙන්නේ. සක්මනේදීත් මේ දැනෙන දේත් එක්ක හොඳට ඒ දේ බලබලා ඉන්න හොඳ නිහඬ මනසකින් හොඳට ලක්ෂණේ ටික ටික ටික ටික වැටහෙනවා. දැන් ඒ වැටහෙන්නේ ගැලින්ම දැන් මෑනියු කිව්වා වගේ අර කියන්නේ දැක්කහම තේරෙනවා. හොඳයි හොඳයි. තේරුම් ගන්නයි. අවසාන ලිඛිත ප්‍රශ්නය කර ස්වාමින් වහන්සේ මා භාවනා කිරීමට පටන්ගෙන බොහෝ කල වේ. එසේ වුවද විරායාසයෙන් හුස්ම වැටීම නිරීක්ෂණය කිරීමට අපොහසත් වීමි. හිත එකඟ කර ඒ දෙස බලා සිටියද හුස්ම රැල්ල දැනෙන්නේ නැත. කලාතුරකින් හුස්ම උඩට පහළට යන බවක් දැනී ඒ ඔස්සේ අවධානය යොමු කරමි. එසේ වුවද සිතුවිලි බහුල බැවින් සමාධියකට පැමිණීමට තවම අපොහසත් වෙමි. හුස්ම නොදැනීම නිසා භාවනාව අතහැර සිටි මා නැවත එය ආරම්භ කළේ මෑතකදීය. මා පර්යංකයට තෝරාගෙන ඇත්තේ ආනාපාන සති භාවනාවයි. කය ඇති ඉරියව්වට මුලින්ම සිත යොමු කරමි. හුස්ම රැල්ල නොදැනෙන බැවින් පිටින් පිට ඉරියව්ව දෙසට බලා සිටිමි. බොහෝ සිතුවිලි පැමිණීම නිසා එය කඩා කප්පල් වේ. සුදුසු උපදෙසක් පතමි. ඒ පරයන්ක පිළිබඳ සක්මන් භාවනාව ඊළඟ කොටස තියෙනවා. කියන්න. ඔව්. සක්මන් භාවනාව භාවනාව දෙපා පොළවේ වදින විට වම දකුණ ලෙස නිරීක්ෂණය කරමි. සිතුවිලි බහුල වන විට උසවනවා, තබනවා ලෙසද මෙනෙහි කරමි. සිතුවිලි නිසා සිත එකඟ වීම දුර්වල වන බව සිතමි. සමහර අවස්ථාවලදී වම් පාය ඊතා විශාල ලෙස පැතිර යන ස්වභාවයෙන් පොළවේ වදින බවත් දකුණු පාය ඊතා සැහැල්ලුව බරගතියක් නොමැතිව බිම වදින බවත් දකිමි. ගෝහාසයෙන් මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මගේ ශ්වසනය ඊතා සියුම් බැවින් උදරයේ පිම්බෙන හැකිලෙන ස්වභාවයේද නිතිලෙස නොදැනෙන බව සිතමි. වහන්සේට පුත්‍රන සරණ පතමි. නෑ මම හිතන්නේ කාගෙත් ඒ කියන්නේ ශ්වසනය සියුම් වෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳෙනවා. අර අපේ සතිය දිනු වෙන දිනු වෙන හැබැයි තාම සියුම් මට්ටම් පව වැටහෙන්න පටන් ගන්නවා. එහින්දා පොඩ්ඩක් ඉතින් උත්සාහයක් දරන්නයි තියෙන්නේ. මොකද ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් අර මුලින් අර කලින් මෑනියන්ට කිව්වා වගේ ඒකේ අනිත් පැත්ත තමයි දැන් තියෙන්නේ. කියන්නේ අපේ මනස හොඟාවක් විසිරෙන මනසක් නම් කටයුතු රාශියක් කරපු කෙනෙක් නම් කියන්නේ ඉබඳු චරිතයක් හිත එකඟ කරගන්නවා කියන ටිකක් වෙහෙසෙන්න ඕනේ. ඒක එහෙම තමයි. ඉතින් ඒක හැබැයි ඕක කරගත්තා නම් Tamanටම තේරෙනවා. ඒ කියන්නේ Tamanටම ඒ කියන්නේ හුඟක් වෙලාවට හිත විසිරෙන ඒ වගේම සිතුවිලි බහුල හරියට හිතේ තියෙන මේ කතන්දරේ හිඳ හැමතිස්සෙම දුක් විඳින එහෙම නැත්නම් මේකෙන් පීඩා විඳින කෙනෙක් හිතේ හොඳ සහනයක් ආවහම සමාධියක් ආවහම ඒ ලබන ප්‍රීතිය අප්‍රමාණයි. නිසා හුඟාක් හිත විසිරෙන චරිතවලට අරමුණු බහුල චරිතවලට මේ භවනාව හරියන්න නම් පොඩ්ඩක් කල් යනවා. හැබැයි හරි ගියාට පස්සේ ඒ වගේ කෙනෙක් තමයි මේකේ තියෙන සුවය නැත්තම් මේකේ තියෙන ආනිසංස වැඩිම භුක්ති විඳින්නේ. නිසා පොඩ්ඩක් හැබැයි මේ ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. මම හිතනවා ටිකක් වැඩිපුර මම මෙතන පුළුවන් වේද කියලා වැඩිපුර සක්මනේ දෙන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා. මොකද සක්මනේදී අපිට හොඳට මේ <clears throat> වම් පාදයේ පොළවේ තියෙනකොට එතනට හිත වමනාවෙන් ගන්න පුළුවන් හැකියාවක් එහෙම නැත්නම් වම් පාදය අපිටම පොළවේ වදිනකොට ප්‍රබලව දැනෙන ගතියක් තියෙනවා. අන්න ඒ දැනෙනවත් එක්කම එතෙන්ට වම කියලා ඔන්න මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. ආයි අපි හිතමු දකුණු පාදයේ පොළවේ වදිනවා. ඒ දැන් වදිනකොට ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. දැන් මේ අතරත් හිත පයින්නවා හැබැයි. අපේ හිත මේ අරමුණු බහුලව ජීවත් වෙන්න පුරුදුනහම මේ තියෙන එක තප්පරයක ગેප් එකක් ඇති හිත එළියට පයින්න. ඉතින් අපිට පුළුවන් එහෙනම් මේක දෙකට කඩලා කරන්න දැන් ඔය කළා තිනවා වගේ මේ එසවීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඊළඟට තැබීමේ ක්‍රියාවලියක් තියෙනවා. හිතට පොඩ්ඩක් උගන්ලා දෙන්න මේ මෙතනයි වැඩපළය තියෙන්නේ. හිත එළියේ ගියොත් මේ කකුල නතර වෙන්නේ කකුල දිගටම යනවා. ඇවිදින එක නන්තරයෙන් සිද්ධ වෙනවා. හිත හැබැයි එළිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ මෙතන තිබිච්ච ක්‍රියාවලිය අපිට අහිමි වෙලා තියෙනවා. අපි එසවීමක් තියෙනවා, තැබීමක් තියෙනවා. ආයි එසවීමක් තියෙනවා තැබීමක් තියෙනවා. ඊළඟ පාදෙත් එසවීමක් තියෙනවා තැබීමක් තියෙනවා. ඉතින් අපිට මේක නිකන් අර මල් මාලයකට මල් ලමුනන් වගේ ගාන්ට එකින් එක එකින් මේ එසවන එකක් බලනවා, තබන එකක් බලනවා. ඊළඟ කකුලෙත් ඔසවන එකක් බලනවා, තබන එකක් බලනවා. හැබැයි හිත පිට ගියොත් මේකෙන් කොයි හරි කෑල්ලක් අපිට අහිමි වෙනවා. මේ මේ කාරණාව අපි හොඳට හිතට උගන්නනවා නම් හිතට නිකන් කියලා දෙනවා නම් මෙතනයි ඉන්න ඕනේ. මෙතනින් අපිට අහිමි වෙනවා හිත පිට ගියා නම් කියලා අපේ හිතවල තියෙනවා නිකන් අර ඒ මෙතන අපිට ඒක කියලා දුන්නාම හොඳට හිතට කාවද්දලා දුන්නාම මේකෙන් අහිමි මේ මේ කොටස මගහැරලා යන්න අකමැත්තක් හිතේ වර්ධනය වෙන්න ගන්නවා. ඊට පස්සේ යන්නේ යා යා විසින්ම මෙතන ඉන්න පටන් ගන්නවා. ගියත් නිකන් වැරද්දක් කළා වගේ හැඟීමකින් එයා ආපස්සට එනවා. එහෙනම් පොඩ්ඩක් හිතට කාවද්දලා දැන් මෙතනයි වැඩ කෑල්ල තියෙන්නේ. මෙතනයි වැඩපළ තියෙන්නේ. මෙතන තියෙනවා වැඩක් බලන්න. එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලන්න අවශ්‍යයි. තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලන්න අවශ්‍යයි. ඒ කියන්නේ එසවීමේ පටන් ගැනීමක් තියෙනවා. ඕන වර්ධනය වීමක් තියෙනවා. හරි එසවීම අවසන් වුණාට පස්සේ ඕන තැබීම පටන් ගන්නවා. ඒ නිසා අර පුළුවන් තරම් මේ වම දකුණ වම දකුණ කියලා යනව වෙනුවට මේක තව ටිකක් සංකීර්ණ කරලා දෙන්න. තවත්ම දිනම් එසවනවා, ගෙනියනවා, තබනවා කියලා තුනටත් කඩලා දෙන්න. මේක ටිකක් සංකීර්ණ කරලා දුන්නාම මේ වගේ අර හිත අරමුණු බහුල සිත්වලට නැත්තම් කාර්ය බහුලව ගත කරන ජීවිතවලට මේ වගේ ටිකක් සංකීර්ණ කළ දෙන්න ඕනේ නැත්නම් අර සරල බවින් එකපාරට පටන් ගන්න අමාරුයි. සංකීර්ණ බවට දාලා පොඩ්ඩක් හිමීට සරල කළ ගන්න පුළුවන්. ඒ නිසා උත්සාහවත් වෙන්නයි තියෙන්නේ මේ කියන්නේ සක්මන ටිකක් වැඩිපුර කළා සතිය ටිකක් දියුණු කරගෙන ඊට පස්සේ ටික ටික ඉඳගෙන කරන භාවනාවෙන්දී ඉරියව්වට හිත ගන්න ඊළඟට දැනෙන දේවල් වලට හිත යොදන්න පිම්බීම හැකිලිම වගේ දෙයකින් පටන් ගන්න පුළුවන් ආනාපාන සතිය එක පාට කරන්න යනවට වඩා මම හිතනවා පිම්බීම හැකිලිම වගේ දෙයකින් පටන් ගන්න පහසු වෙයි කියලා. හොඳයි අපිට ලැබිලා තියෙන උඩ ලිඛිත ප්‍රශ්න ඉපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා අවස්ථාව තියෙනවා. ඔව් කියන්න. ආ හරි. ඔව්. <laughs> ඒ සක්මන් භාවනාව ගැන තමයි මම සක්මන් භාවනාව පටන් ගන්න ඔව්. හරි. හරි. ඒ කියන්නේ වම දකුණ කියන මෙනෙහි කරනවද? දකින්නවා. දැනනවා, තේරෙනවා. තේරෙනවා. මෙනෙහි කිරීමකින් තොරව අකුලට තේරෙන දේත් එක්ක හිත පාත්තන්න පුළුවන්. හිත පිට යන්නේ නැහැ. පිට යන්නේ හොඳයි. මේ පැත්තෙන් යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ පුළුවන් තරම් සක්මන පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් අතෙන්දී එකම අරමුණක් නේ තියෙන්නේ. අරමුණේ ලොකු වෙනස්කමක් තේරෙන්නේ නැහැ. අපි නිකන් හිත නිකන් ඔහේ තියන් ඉදීමක් කරන්නේ. සක්මනේදී එහෙම නෙමෙයි. සක්මනේදී තියෙනවා මේ වම් පාදේ බලන්නත් ඕනේ, දකුණු පාදේ බලන්නත් ඕනේ, ආයි වම් පාදේ බලන්නත් ඕනේ, දකුණු පාදේ බලන්නත් ඕනේ. ලොකු මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි චේතනාපූර්වකව මේ වැඩේ කරන්නේත්. ඇසුත් අරගෙන ඉන්නේ. අනිත් අයත් වටපිටේ ඉන්නවා. ඉතින් ඔතන තමයි අභියෝගයට මුහුණ දෙන්න තියෙන්නේ. ඒ නිසා අනිත් එක පස්සේ කාලෙදී විපස්සනාවට යනකොට ඔය ට්‍රේනින් එකම තමයි වටින්නේ. ඔය පුහුණුවමයි වටින්නේ. ඒ නිසා සක්මනටයක් වැඩියෙන් කරන්න. එතෙන්දී අර වමනා කරන දැන් මේ පැත්තෙන් සමාධි පැත්ත වර්ධනය වෙනකොට මේ පැත්තෙන් වමනා කරන විපස්සනාවකට වමනා කරන පුහුණුව ලැබිලා එනවා. මේ දෙක එකට අනන් යන්න පුළුවන් නම් දෙපැත්තම වර්ධනය වෙනවා. කාය සංඛාරා. ඔව්. නෑ ඒක තමයි. අපි දැන් ආනාපාන සතිය හරහා යන කෙනෙක්ට ඒක අර වර්ධනය වෙන රටාවක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ හොඳට ආනාපාන සතිය සංසිඳුනහම එයා නිකන් එයාගේ කය නිකන් සැහැල්ලු වෙලා නිකන් ප්‍රීති ස්වභාවයක් එන්න ගන්නවා. කය නිකන් රැලි රැලි යනවා වගේ තේරෙන ගන්නවා. නිකන් මේ හිරිගඩු පෙපෙනවා වගේ පේන්න ගන්නවා. ඒක පාට නිකන් කය පිනා යන ගතියක් එනවා ආයෙන තේලා යනවා. ආයෙත් ඔන්න ගිහිල්ලා ආයෙත් කය පිනා යන ගතියක් එනවා ආයෙන තේලා යනවා. ඒ වගේ ප්‍රීතියේ විවිධ අවස්ථාවන් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය පසනක් ප්‍රීතිය කියලා කියන්නේ කුද්ධිකා ප්‍රීති කනික ප්‍රීති ඔය විදිහට විස්තර කරනවා. ඉතින් වගේ ප්‍රීති ස්වභාවයන් එන්න ගන්නවා. ඉතින් ඒක ඇවිල්ලා සුඛ වේදනා පැත්තෙන්. අපිට ඒක බලන්න පුළුවන් ඔන්න මේ සුඛ වේදනා කියන්නේ වේදනාවේ ස්වરૂපයන්. ඒ වගේමයි අපි හිත තියා මේ දැන් ආනාපාන සතිය තියන් හිටියට ඒ ඔන්න සංසිඳුණාට පස්සේ දැන් ওই වගේ සුඛ වේදනා මතුවෙනවා වගේම අර වගේ සංවේදනාවන් වලට හිත යන්නත් පුළුවන්. ඒතර දැන් සුඛ වේදනාවන් බැලීම සංවේදනාවන් බැලීම ඊළඟට මොන හරි දුක් වේදනාවන් මතුණා නම් හිරි හිරි මොකක්ද ඒකට කියන්නේ මේ පොඩි පොඩි වේදනාවන් ඒවා බැලීම ඒ ඔක්කොම වේදනානුපස්සනාවේ කොටස්. එනි දැන් අර ආනාපාන සති සූත්‍රයේදී බුදුහාමුදුර විස්තර කරන්නේ 16 ආකාරයකින්. ඒ දෙවෙනි කොටස් හතරම වේදනානුපසනාවට තියෙන්නේ. ඒකේ සම්පූර්ණම වේදනාවේ කොටස් තියෙන්නේ. ප්‍රීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, ඊළඟට චිත්ත සංඛාරපටි සංවේදී. ඔන්න ඒ තුන බලබලා ඉන්නවා නම් චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා. ඒතර වේදන එන මතුවෙන සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම බලබලා ඉන්නවා නම් අපිට කියන්නේ දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි වේදනාව වේදනාව වශයෙන් දකින්නේ නැහැ. අපිට වෙන්නේ අපි ඔන්න සැප වේදනාවක් අහම අපිටම දැන් අපිට සමාධියක් හැදීගෙන ආනාපාන සතිය සංසිඳන කියලා හිතන්න. ඔන්න ඒක යනකොට දැන් ඔන්න කය සැහැල්ලු වෙනවා. දැන් මේකේ තියෙන පොඩි සුවයක් තියෙනවා. අපි ඒ සුවයෙන් ඔහි ඉන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් සුවය සුවය තුල යම් ආස්වාදයක් ලබනවා. ඒ සංසිඳීම තුල යම් ආස්වාදයක් ලබනවා. නිකන් සැහැල්ලු භාවය තුල යම් ආස්වාදයක් ලබනවා. නමුත් මේ ඇවිල්ලා වේදනාවේ ස්වභාවයක් කියලා ඒකෙන් අයින් වෙලා බලන ආකල්පය අපිට අඩුයි. මේක තමයි බුදුහාඳුර කියන්නේ මේ කායික වශයෙන් දැනෙන මේ ප්‍රීති ස්වභාවයන්, කාය පිනා යන ස්වභාවයන්, රැලි රැලි එනවා වගේ දේවල්, ඊළඟට අපිටම පා වෙනවා වගේ දේවල්. අ තමනාද. එක පාරණිය හිරිගඩු පිපිලා වගේ යන දේවල්. මේ ඔක්කොම එලා වේදනාවේ ස්වરૂපයන්. මේක වේදනාවේ ස්වરૂපයන් විදිහට දකින්න. එහෙම පුළුවන් නම් අන්න මේවත් يعني මේ සිද්ධ වෙන දෙයින් අපි අයින් වෙලා මේක නිකන් අනුන්ගේ කෙනෙක් අනුන්ගේ දෙයක් වගේ දකිනවා. මෙතන මේ හේතු ටික සකස් වුණාට පස්සේ ඔන්න යම් වේදනාවක් හට ගන්නවා. ඔන්න ඒක නැතිලා යනවා. ඔන්න මේකේ ඉන්න හිරිගඩු පිපීමක් වගේ දෙයක් වෙනවා. ඔන්න ඒකත් නැතිලා යනවා. ඔන්න රැල්ලක් වගේ දෙයක් වෙනවා. ඔන්න ඒකත් නැතිලා යනවා. දැන් අපි නිකන් එළියේ ඉඳගෙන මේක සිද්ධ වෙන දේ බලන් ඉන්නවා. අන්නතර හිමීට හිමීට හිමීට වේදනාවන පසනාවක් දිනු වෙනවා. ඒකයි කියන්නේ ආනාපාන සතිය සංසිඳන කියලා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර වෙන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ හැබැයි ඇතම් කෙනෙක්ගේ මේ පැත්තෙන් යන වෙනුවට පොඩ්ඩක් මේ කියන්නේ නිකන් නතර වෙච්ච ස්වභාවයනේ සංසදලා ඔහේ තියෙනවා. මේ වගේ දේවල් එච්චර පහළ වෙන්නේ නැහැ. එයා නිකන් එක තැන රැඳිලා වගේ ඉන්නවා. එහෙම කාලයක් ඉන්න බවත් තේරෙනවා නම් අපිට කෙලින්ම පොඩ්ඩක් ධාතු මනසිකාරයට පොඩ්ඩක් කරවලා ගන්න පුළුවන්. සමහර මේ කියන යෝගාවචරින් ආනාපාන සතිය ඔස්සේම ලස්සන්ට පියවරම් ප්‍රේවර ක්‍රමානුකූලව යන ගතිය තියෙනවා. හොඳයි. ඔව්. Oh. වේදනාව ඇති වෙනවා වේදනාව වේදනාවක් හ්ම් ඒකෙත් වෙනස තමයි අතුල් වෙන්නේ පිටවලට වඩා අතුල් වෙනකේ වේදන ප්‍රමාණය වැඩි කොහෙද වේදනාව දැනෙන්නේ උඩු තල්ලේ හ්ම් හරි. දැන් ඊට පස්සේ තමයි දැන් ඊට පස්සේ දැන් ඒක ගෙවිලා යනවා. ඒකේ බලන්න පුළුවන් ටිකක් හෙටි වේදනාව වැඩි වේදනාවක් සිම් වේදනාවක් එහෙම ආකාර බලන්න පුළුවන්. ඊට පස්සේ ඔහේ යන මම බලන් ඉන්න එක තමයි දැන් කරන්නේ. කියන්නේ මගේ පරියන්කේ ගොඩක් අර ඇසැරලා තියෙන්නේ. ඊට පස්සේ ඇස් ඇරලා තේ උනට අවධානය අතෙන්ටද යන්නේ? ඔව්. ඒ සංඥාව ගන්නේ නැහැ. හරි. දැන් නිකන් ඉන්න වෙලාවට හිතන විදිහට සංඥා ගන්නවා හරි අඩුයි. හොඳයි. කල්ලයිසුමක් පේන්නේ නැතිද <laughs> යනවා. තව කවුරු හරි එක්ක යන්න වෙනවා හැබැයි. <laughs> හරි. හ්ම් <laughs> යනවා. හරි. තුල්ලාත් දන්න බලලව සක්මනේද මොකද කරන්නේ සක්මනේද ඒකම දයන්නේ හ්ම් සක්මනේදී සක්මනේදී ඇඟ සම්පූර්ණයෙන් සැහැල්ලු වෙනවද? අහහ. එතකොට ඒ සක්මන යනවද දෙකට? ඔව් මම නම් හිතන්නේ يعني මේ ඕන්ට වඩා එහාට ගිහිලා තියෙන්නේ. يعني වේදනාවට මෙහයින් ගන්න තියෙන්නේ අනිසිත මට්ටමකට. ඒ කියන්නේ දැන් ඔය يعني සක්මනේදී සම්පූර්ණයෙන්ම කය සැහැල්ලා තියෙද්දිත් ආයෝක යව يعني සක්මන් කොරෝනා කියන එක වෙනුවට හිටගෙන එහෙම නැද්ද? يعني සක්මනේ සක්මනේ යෙදෙන්න පොඩ්ඩක්. යෙදුනට පස්සේ ඔන්න අපි තුමු සම්පූර්ණ සහැල්ලු වුණා කියලා. ඊට පස්සේ සක්මනේ නතර කරලා එහෙම්ම හිට ගන්න. හිටගෙන බලන්න මොකද වෙන්නේ කියලා. එහෙම බැලුවද? නැද්ද? ඕකට දැන් හැබැයි මට හිතෙනවා ඕ يعني මීට කලින් වේදනාවන් වලට හිත දාලා අහර මෙහෙ මට මතකයි මීත්‍රිකලදී මොනවා හරි විස්තරයක් කිව්ව නේද? ඒක තමයි. ඒවා බල බලා හිටියනේ. හරි. හරි. නිකන් ඉන්නා වගේ හිටියා කාලයක්. නිකන් කියන්නේ සමහර කිසිම දෙයක් නැහැ දැන්. ආස්වාස් ප්‍රොසෙස් කියලා ගියා. ඊට පස්සේ ඔහේ ඉන්නවා. හරි. ඊට පස්සේ ඉවර වුණාන් පස්සේ මතකයක් නැහැ. කිසිම දෙයක් සංඥාවක් කිසිම දෙයක් ඇනෙන්නේ නැහැ. හරි. හිටියා. ඊට පස්සේ දැන් දැන් ඔහේ ඉඳගෙන ඉන්න එක තමයි කරන්නේ. හරි. සිතට දුම් පුතේ නැහැ. හරි. කිසිම වෙන කරදරයක් කිසිම බාධාවක් නෑ මට හිතෙන් තන සමාධි පැත්ත වැඩී යනවා ඒකැන දැන් අපි ඉඳගෙන හෝන්ට වඩා එකැන සමාධිය විතරක් මෙම කරන්න ගහාම සිතුවිලි එන්නෙම නැතුව යනවා ඊට පස්සේ කැන මේ يعني මොකද සමාධිය ප්‍රබලයිනේ විපස්සනා සමාධිය කියන්නේ ප්‍රබල සමාධියක් ඒ විපස්සනා සමාධියෙන් සම්පූර්ණයෙන් කැලස් ටික يعني සෑහෙන කාලයකට යටපත් කළා දානවා ඊට පස්සේ සිතුවිලි කිසි දෙයක් එන්නේ නැහැ සංඥා ගන්නෑ සම්පූර්ණ බ්ලැන්ක් ඉන්නේ ඉතින් ඒක يعني අපි ඕන්ට වඩා ගියොත් සමබර වෙන්නේ ඉන්ද්‍රයන් සමබර වෙන්න ඕනේ. ඒ නිසා එච්චර යන්න එපා. ඉඳ ඉඳගෙන භවනා කරන එක වඩා නතර ගන්නයි වෙන්නේ. ඒ කියන්නේ ඔතනදී ඒ කියන්නේ සමාධිය ඕන්ට වඩා ගියොත් එහෙම අපේ ඒ කියන්නේ වෙන්න ඕන දේ නෙමෙයි වෙන්නේ. ඊට පස්සේ නිකන් අර සමාධිය තුල නිකන් හිරවීමක්, ලොක්වීමක් වගේ දෙයක් වෙනවා. ඊට වඩා හොඳයි මම නම් හිතන්නේ පොඩ්ඩක් ටිකක් අරමුණුවට එන්න දෙන්න. පොඩ්ඩක් හිත يعني මේක දැන් අපි ඕන්ට වඩා දැන් හිතන්න මෙහෙම අපි ගහක වුණත් එක දැන් අපි තුමු අතු හතරක් තියෙනවා අතු පහක් තියෙනවා එක අත්තක් විතරක් නම් වර්ධනය වෙන්නේ අන්තිමට ඒ අනිත් ඒවා වර්ධනය වෙන්නේ නැත්තම් ගහ කඩන් ගන්නවා මේ පැත්තට අයිම දෙයක් තියෙන නේද ඉන්ද්‍රිය ධර්මයන් පහක් කතා කරන බුදුහාඳුරෝ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඕකේ සද්ධා පැත්තෙන් අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් වීරිය පැත්තත් ওই හරියදී ඒ තරම්ම ලොකුවට බලපාන්නේ සතිය සමාධිය ප්‍රඥාව කියන එක තමයි ඔතෙන්දී මුනි ඉස්සරහට යන්නේ. ඒ ඒ ඒ දහ ඒ ලක්ෂණ තුන ලස්සන්ට බැලන්ස් වෙන්න ඕනේ. නැත්තම් අපි සමාධිය විතරක්ම ඉස්සරහට ගියාම ඔය මේවල් එනවා. මොකද සමාධියේ ප්‍රබලතාවය හරහාම හිතට කිසිම දෙයක් එන්නේ කිසිම සංඥාවක් ගන්න නැහැ. ඒක සම්පූර්ණයෙන්ම හිස් තියෙන්නේ. එහෙනම් එච්චර යන්න එපා. පොඩ්ඩක් හිත ටිකක් විසිරෙන්න දෙන්න. පොඩ්ඩක් නිකන් ඕන්නම් ඒ කියන්නේ පොඩ්ඩක් නිකන් අවසල ගන්නයි වෙන්නේ. හැබැයි හැබැයි ඒක අර ඔය දකින්න දැන් දැන් තියෙන තරම් සෝයක් නෑ හැබැයි. තේරෙනවනේ ඉතින්. දැන් අර අර මෑණිකනොත් මීට කලිනුත් කතා කළේ ඉස්සෙල්ලා නම් හොඳ සමාධියක් තිබුණා. දැන් එච්චර ගැඹුරකට යන්නේ නැහැ කියලා කිව්වේ. විපස්සනාව විපස්සනාවක් කරනවා කියන්නේ උපචාර මට්ටමකදී වෙන්නේ. සමාධියක් කියන්නේ ලොකු ගැඹුරකින් යන්න පුළුවන්. අපි තුමු සෙනීම සමත පැත්තේ උප්පරිම සමාධි වලට යන්න පුළුවන්. නමුත් එතන ලොකු සෝයක් තියෙන හැබැයි දිට්ඨ ධම්ම සුඛයක් විතරයි. වර්තමාන වශයෙන් තියෙන සුඛයක් විතරයි. එතන කැලස් කැපීමක් වෙන්නේ නැහැ. අපි විපස්සනාව දානකොට ඊට වඩා පොඩ්ඩක් මෙයක්ක් තියෙනවා. පොඩි ඝර්ෂණයක් තියෙනවා. කෙලස් ටිකක් එනවා. කෙලස් ටිකක් එන්න දිදී තමයි අපි මේ හිතේ තියෙන හිත ඒකට ලොල් වෙන ගතිය නැත්නම් අපි හිත ඒකත් ඒ ඒ මතුවෙන දේත් එක්ක යන ගතිය ඒ ඔක්කොම ඉතින් දැක දැක ඕනේ අයින් කරන්න. ඒ නිසා පොඩ්ඩක් හිත ඔය පත්‍රයක් එහෙම බැලුවාම ටීවී එක එහෙම බැලුවාම හිත විසිරෙයි ඉතින්. <laughs> <laughs> හරි. හරි. ක්වෙස්චන් කරනවා නෙවෙයි මේකයි මේකයි මේකයි කරලා ඉබේම ඒකෙන්ම කියව කියවන ගතියක් තියෙනවා දැන් මොනවා හරි දෙයක් කියනවා ඒ වගේ දෙයක් තමයි නෑ ඒ කියන්නේ දැන් හිතට අපි තුමු දැන් අනිත් අයත් එක්ක කටයුතු කරද්දී අපි තුමු දැන් අනිත් අය බොහොම හැම දෙයක්ම ඉතින් බොහොම Tamanටම තැන දීලා ඔක්කොම කරනවත් නෙවෙයිනේ. අපි තුමු අනිත් අය උන බයිනවා, පොඩි කෙනෙහිලිකම් කරනවා, පොඩි නැත්තම් අපි නොරුස්නා දේවල් කරනවා. ඔය හරියදී ඔන්න හිත විසිරෙන්න ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලින් තමයි ටික ටික ටික මේ කැලස් ටික හඳුන ගන්න තියෙන්නේ. දැන් අර ඒ ඒ දේ කරා ගන්න නම් හොඳට ටිකක් අර සම්පත් වෙච්ච මනසක් තියෙන එක පහසුයි. නමුත් දැන් අපි එළියේ යනකොට මෙහෙම කියන්න පුළුවන්. එළියේ දැන් දේවල් පේනකොට ලොකුවට ඒවට බහින්න නැතුව හිත තමන් එක ඉන්න ගතිය තියනවාද? හරි. ඔව්. හරි එහෙම වෙවි ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේ. ඔව්. ඒක තමයි මාත් කියන්නේ. ඒ ඒ මට්ටමට තමයි යන්න තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ සමාධිය පොඩ්ඩක් බැලන්ස් කරගන්නයි තියෙන්නේ. ගාක් සමාධි කරන්න ගත්තොත් එහෙම දැන් ඔතන දේශයක් ඇවිස්සෙන්න නම් අපි පොඩි සංඥා ටිකක් එන්න ඕනේ. සංඥා ලෙවල් එකේම කපලා දානවා කියන්නේ එන්නෙම නැහැ. ඉතින් පොඩ්ඩක් කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ අපි අනිවාර්යයෙන්ම කෙලෙස් ඔක්කොම ටික අවශ්‍ය ගන්න ඕනේ කියලා. ටිකක් මේකේ පොඩි සමබරතාවයක් තියාගන්න ඕන කියලා තමයි මට නම් තේරෙන්නේ. අපි හොන්ට වඩා හුඟක් සමාධි පැත්තෙන් ගිහාම කියන්නේ යම් පමණක කියන්නේ තියෙන ආශ්‍රව ස්වභාවයන් යටපත් කරනවා. හැබැයි ඔක්කොම යට තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ අපිට මේකේ මතුනහම හොඳින් පැහැදිලිව දැකගෙන ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමකට සමාධිය තියෙන්න ඕනේ. මේක යටපත් කරන මට්ටමකට සමාධිය තියෙන එක සුදුසු නෑ. සමාධිය ඇත්තෙම නැත්තම් මේක ගොජ දාන්න ගන්නවා. කෙලවරක් නැතු කියන්නේ කිසිම භාවනාවක් නැති මනසක් කියන්නේ අන්න කිසිම සමාධියක් නෑ. එතෙන්දී කෙලවරක් නැතෝ කෙලස් ටික එනවා, කෙලස් වලට අහු වෙනවා. හරි පීඩාකාරී මේක කරන්න බෑ. ඉතින් ඔන්න අපි සමාධියක් හදා ගන්නවා. විපස්සනාවක් හදුනහම මේකේ තියෙනවා පොඩි slow down එකක් තියෙනවා. පොඩි මේ දැන් සිතුවිලි ආවත් එන්නේ නිකන් එකක් එනවා ඊළඟට යනවා. ආයි තව එකක් පොඩි වෙලාවකින් ආයි එනවා. යනවා. දැන් හොඳට මේ ක්‍රියාවලිය හොඳට දැක ගන්න පුළුවන්. අන්න ඒ ඒ ඒ සමබරතාවය හදා ගන්නවා නම් හරි. අපි ඕන්ට වඩා මේව කරොත් මේ එකක්වත් පෙන්නේ සම්පූර්ණයෙන්ම නිකන් මේ හිත තියෙනවා හිස්ම ස්වභාවයෙන් දිගටම තියෙන්න පුළුවන්. ඒ ඒ ඒ తত্ত্বය සමාධියකින් තොරව ගන්න පුළුවන් නම් සමාධි හිතන්න මෙහෙම අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. තාම රහත් වෙලා නැහැ නේද? රහතන් වහන්සේ කෙනෙක් නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ගේ නම් ආයේ ඒ කියන්නේ උන්වහන්සේට ආයේ සමාධි කරන්න ඕනේ කියලා දෙයක් නැහැනේ. උන්වහන්සේගේ හිතේ තිබිච්ච ඒ කියන්නේ ඔක්කොම දැක දැක දැක ප්‍රහාණය කළා ප්‍රහාණය කළා සම්පූර්ණයෙන්ම ආශ්‍රවයක් ඡය කරා නම් ආයි රාග ද්වේෂ මෝහ ඇත්තෙම නැත්තම් ආයි අලුතෙන් සමාධියකට යන්න ඕනේ කියලා උමනාවන්නේ. උන්වහන්සේ බොහොම ස්වාභාවිකව ජීවත් වෙනවා. ඕන තරම් දේවල් තියෙනවා ඉදී. ඕන තරම් හිත කම්පා වෙන දේවල් තියෙනවා, ඇලෙන දේවල් තියෙනවා, ගැටෙන දේවල් තියෙනවා. නමුත් ඒ හිත ගැටෙන්නේ නැහැ. ඒ හිත ඇලෙන්නේ නැහැ. අන්න ඒ ගතිය තමයි අපි යන්න තියෙන්නේ. විපස්සනා යෝගාවචරින් වශයෙන් ඒ පැත්තට යන්න තියෙනවා. ඒ හින්දා කියන්නේ අපි අපි ගැඹුරුම සමාධියක් කරහා ওই தත්ත්වය ගැනීම එකක්. ඒකෙදි යට ඔක්කොම තියෙනවා. ඔය මට්ටම සමතෙන් ගන්නත් පුළුවන්. හිතන්න හොඳ ප්‍රබල සමතයක් කරනවා. හොඳ ප්‍රබල සමතයකින් අපි තුමු දවසේ පැය කීපයක් හොඳ ප්‍රබල සමාධිවල ඉන්නවා නම් අනිවාර්යෙන් ඔය ඔක්කොම එන්නේ නැහැ. එච්චරට මේ සමාධිය කියන හරි ප්‍රබලයි. ඒ නිසා මේ පොඩ්ඩක් සම يعني ඉඳගෙන ඉන්න ඉඳගෙන මේ භවනා කරනවා කියන එක පොඩ්ඩක් අතහැරලා දාලා පොඩ්ඩක් සක්මනක ඉන්න. බොහොම ස්වාභාවික ජීවිතයකට පැමිණෙන්න. සක්මනක ඉන්නවා. ඉන්න ගමන් පොඩ්ඩක් මොකද හිතට වෙන්නේ කියලා බලනවා. ඊළඟට ඔන්න අනිත් අයත් එක්ක කටයුතු කරනවා. කටයුතු කරද්දී කොහොමද හිත හැසිරෙන්නේ? හිතේ ආයිත් රාග කොහොමද පහළ වෙන්නේ? නොරුස්නා ගති පහළ වෙන්නේ කොහොමද? හිත විසිරෙන්නේ කොහොමද? කියලා අන්න ඒවා දැක දැක දැක තමයි යන්න තියෙන්නේ. අපි තුමු එහෙම යනකොට හිත ආ දැන් කෙලවරක් නැතුව අපි තුමු ඇවිස්සුනා කියලා. ඔන්න ආයි සමාධි කරන්න ඕනේ එතකොට. ආයි පොඩ්ඩක් හදලා ආයි තැම්පත් වෙන්න දීලා එහෙම යන්න ඕනේ. පොඩි මේ අතර සම්බරතාවයක් ගන්නයි තියෙන්නේ මම හිතන්නේ. මොකද අපි ඔය මට්ටම් වලදී ආයි වේදනාවක් අල්ලගෙන යනවා කියන එක සුදුසු නෑ. එතකොට යන්නේ يعني ආපස්සට ගායමක් නෙදෙන්නේ. ආයි තනි අරමුණක් අරගෙන ඒ අරමුණේ හිර කිරීමක් කරන්න යන්නේ. දැන් ඔය වේදනාවක් අර මෙතන තුවාලෙලයි කියලා කිව්වේ. බලලා බලලා <laughs> ඒක තමයි. ඒ අපි අපි ඒකට දාන්න ගත්තාම ඕක වෙන්න ඉඩ තියෙනවා. දැන් දැන් අපි අරමුණක හිර කරන්නනේ ආයි යන්නේ. ආයි හිත ඒකට මේ පුරුදු වෙන්න ගන්නවා. නමුත් අපි අපි පසු කළා තියෙන්නේ ඔය හරිය දැන්. කියන්නේ ධාතු ලක්ෂණදී බැලුවා. ඒකේ තීම් ස්වභාවයන් දැක්කා. ඊට පස්සේ අන්න දැන් කිව්වනේ මේ මොකක්වත් නැතුවත් සාමකාමීවත් හිටියා කියලා. දැන් ඒක පහු කළා දැන් ආයි අරමුණකට දානවා. ඒක ඉතින් අපි අපි මේ මේ ඉන් එහාදි ඉන් මෙහාදි සම්බරතාවය අල්ලන්න ඕනේ. එනිසා මේ එහෙම යන්නේ නැතුව පොඩ්ඩක් ආපසට ඇවිල්ලා මේ සමබරතාවය තමයි ගන්න තියෙන්නේ. හිත තියා බලන්න හිත කියන්නේ මුලදී අපි ගැඹුරු සමාධියකින් ගන්න ඕක. හැබැයි ටික ටික ටික ටික අඩු සමාධියකින් අඩු වීරකින් ගන්න උත්සාහත් වෙන්න ඕනේ. එතකොට කෙලස් එනවා. එතකොට කෙලස් එනවා. ඒ කෙලස් එද්දි දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. දැක දැක ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න අන්න හිත තව තව තව තරන්න ස්වාභාවික මට්ටමකින්ම මේ தත්ත්වෙ එන්න ගන්න. මොකද කෙලස් ටිකට වදිනවා දැන්. අපි දැක දැක අපේ තියෙන මේ මේ පුරුදු ටික කෙලස් රටාවන් ටික අඳුන ගනිමින් ප්‍රහාණය වෙන්න ඕනේ. හොඳයි හොඳයි. ලංකාවේ පැත්තේ එහෙම ආවනම් හොඳට හිත විසිරෙනවා. <laughs> මෙහෙනම් මන් දන්නේ තත්ත්වය කොහොමද කියන්න. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් අහන්න. ඔව්. මට දැන් සුමාන දෙක තුනක් ඉඳන් මේ භාවනා කරන වෙලාවට මේ හිත හොඳටම ඉතින් මං කියන්නේ ඉන්නේ චටරේදී මොක්කොම නැවතිලා තියෙනකොට මේ සින්දුවක් එනවා හිතේ. දෙන්න කියනවා ඒ සින්දුව. මොකක්ද දන්නේ සින්දුව? මතක නැද්ද? අහහ. ඉතින් මේ ඒකම ඉතින් මම දිගටම දිගටම ඒක කියනවා. මමත් නෙමෙයි කියන්නේ හැබැයි කියනවා. ආ ආ. ඉතින් හැබැයි දැන් ආයෙත් නැවතුණා. මේ සුමත් නෑ හැබැයි ඔහොම දෙයක් තියෙනවා තමයි. ඒ කියන්නේ හිතට දැන් ලොකු අරමුණ නැති වුණාම යා නිකන් අර දැන් අපි සාමාන්‍යයෙන් නම් හිත බොහොම සංසිඳලා නිස්කලංකව අරමුණු වලින් තොරව කෙලසුන්ගෙන් තොරව ඉඳීම තමයි හොඳම මට්ටම. නමුත් හිතට ඒක සමහරවිට පාළු ගතියකට වගේ යනවා ගිහිල්ලා අන්න කියන්නේ ලොකු හානි කර දේවල් නෙමෙයි ওই වගේ පොඩි දෙයකින් ඉන්නවා පොඩි පොඩි නිකංක වාදනයක් දාගෙන ඉන්නවා <laughs> එහෙම නැත්තම් සින්දුවක් දාගෙන ඉන්නවා හැබැයි ඉතින් අර ලොකු හානියක් නන් නැහැ හැබැයි අර අර මේ සම්පූර්ණ මේක තමයි කියන්නේ මොකක්වත් නැතුව බොහොම සංසිඳ ස්වභාවය තමයි යන්න තියෙන හොඳම මට්ටම ඉතින්. ඒකේ නැහැනේ මොකක්වත්ම කෙලෙස් ස්වභාවයක්. ඒ හින්දා පොඩ පොඩ ඉතින් අතහරින්න තියෙන. තමම තමන් يعني තමාම තේරුම් දැන් අපි ඉස්සෙල්ල ඕක ලොකුවට හයියෙන් සින්දුවක් කියද්දී අපි නිකන් අර හික්මෙන්න ඕනේ කියලා නතර කරනවානේ. දැන් මේක සුදුසු නෑ. මම ඔන්න සීල් සමාදන් වෙලා ඉන්නේ. සින්දු කියන්න හොඳ නෑ. කියන්නේ බලෙන් නතර කරන ස්වභාවය තියෙනවනේ. දැන් ඒ ඒක එක මට්ටමක්. නමුත් හොඳට සතියක් වර්ධනය වෙලා හිතේ සමාධියක් වැඩිලා සමා මේ විපස්සනා පැත්තෙන් හොඳට වර්ධනය වෙලා අපි තුමු හිතේ සෑහෙන වර්ධනයක් තියෙද්දී හිත යම් හුදකලාවක් භුක්ති විඳිනකොට කාලයත් එක්ක ඒක වෙනකොට හැබැයි යාට නිකන් යාම නිකන් පොඩි දෙයක් ඔය වගේ දෙයක් අරන් තියන් ඉන්න පුළුවන්. ඒක හැබැයි ඉබේ ක්‍රමානුකූලව නැති වෙලා යන්න දෙන්න. අර වගේ නිකන් යටපත් කරන යන වෙනුවට තමන්ම තේරුම් ගත්තාම මේකත් අවශ්‍ය නැහැ කියලා ඉතින් මීට අයින් කළා දාන්න. දැන් ඕක ඉතින් නවත්තන්න ඒක එච්චර අමාරුවක් වෙන එකක් නෑ හැබැයි. ඒක තමයි. ඒක තමයි. <laughs> හොඳයි. හොඳයි. ඔව්. පොඩි ප්‍රශ්නයක් මතුණා අර අර මොන්නම් කිව්වනේ අර කලර් ලයිට් එකම අහුවෙන්නේ නැහැ කියලා. ඔව්. ඒක මට කිව්වා මට ඉස්සෙල්ලිත් හැබැයි ඒක නිසා මම අසව ඒක මම අර භාවනා කරගෙන කායද සිහිය වගේ යාගෙන ඉඳගෙන එනවාදී තමයි උනේ. සිහියේ සිහියේ ස්වභාවයෙන් තියෙන දුන්නාම නම් එහෙම වෙන්නේ නැහැ. සිහියට සිහියේ ස්වභාවය. දැන් මේ වෙලාවේ හරි. ම්ම් මම හිතනවා මේක ඉටක් ඊට වඩා මෙහා මට්ටමක්. ඒ කියන්නේ අපේ කියන්නේ හුඟාක් කියන්නේ අපි සම්පූර්ණව අනිමිත්ත සත්තක් එහෙම ගැඹුරට යන්න යන්න යන්න හිත සංඥා ගැනින්නෙම සත්‍යයකට යන්න ඉඩ තියෙනවා. එතකොට කියන්නේ අනිත් අය කතා කළත් එච්චර ඇහෙන්නේ වගේ මේ දැක්ක දැක්කත් නොදැක්ක වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මම කියන්නේ මේකේ පොඩි සමබරතාවයකට එන්න ඕනේ. ඒ කියන්නේ සමබරතාවයක් හරහා තමයි ඒක ගන්න තියෙන්නේ. දැන් ඒකයි මම අර මේ රහතන් වහන්සේ කෙනෙක් ගැනත් කිව්වේ. කියන්නේ උන්වහන්සේලාට මේ රූප පේනවා. දැන් අපිටම අපි අපි මේ කතා කරන මට්ටමේ නම් උපරිම මට්ටම වෙන්න ඕනේ මුකුත්ම පේන්නේ නැති ගතියක් මුකුත්ම ඇහෙන්නේ නැති ගතියක් නේ එහෙම දෙයක් නෙමෙයි රහතන් වහන්සේලා අත්දකින්න මට්ටම එහෙම නෙමෙයිනේ උන්වහන්සේලාට මේ කතා කරාම ඇහෙනවා බැලුවාම පේනවා නමුත් උන්වහන්සේලා හිතේ පැත්තෙන් ගත්තාම කැලස් ටික නැහැ කැලස් ටික දුර වෙලා තියෙන්නේ එතන කෙලස් වලින් ඒ බාහිරෙන් එන අරමුණු වලට බලපෑමක් කරන්න බෑ. ඒ මට්ටමත් තමයි ඉතින් අපි කවදා හරි හදාගන්න තියෙන්නේ. ඒ මට්ටම තමයි ටික ටික විපස්සනාවේදී හැදිලා හැදීගෙන එන්නේ. ඒ පැත්තම තමයි අපි ඒක තේරුම් ගනිමින් ඒ පැත්තට තමයි අපි යොමු වෙන්නත් ඕනේ. අර සමාධියේ ලස්සන ඒ කියන්නේ සමාධියේ සමබරතාවයක් ආවේ නැත්නම් ටිකක් එහාට යනවා. ඒ කියන්නේ අපි ගන්නෙම නැතුව යනවා. සමාධියේ බලය නිසා අරමුණු ගන්නෑ. සමාධිය ඇත්තෙම නැත්තම් අරමුණු කෙලවරක් නැතු වෙනවා. ඒතර විපස්සනාවක් කරන්න බෑ. ඉතින් මේකේ ලස්සන සම්බරතාවයක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ ඕක තනිකර ප්‍රායෝගිකව තමන් හදන්න ඕනේ. ඒ කියන්නේ එදේදා හදාගන්න ඕනේ. එක දවසක ක්‍රමේ නෙමෙයි ඊළඟ දවසේ. පුතේ අපි තුමු උදේ ඔන්න අපි වැඩට ගියා. වැඩට ගියාම ඉතින් කෙලවරක් නැති ප්‍රශ්න ආරමේ සම්පූර්ණයෙන් අපි තුමු හිත විසිරුණා. අපි තුමු හවස ගිහිල්ලා ගෙදර භාවනා කරන්න බලනවා. එතකොට ඔන්න තේරෙනවා නම් හොඳටම මිසෙట్లా අද නම් ගන්න දෙයක් නැහැ කියලා ඔන්න ඉතින් සමාධි කරන්න ඕනේ. ඔන්න අපි දෙමු උදේ වරුවෙත් හොන්න ගෙදර හිටියේ භාවනා කරා. ඉතින් ආයෙත් ඉතින් සමාධියක් ඕනේ නැහැ එතකොට. එතකොට අර හැදිලානේ තියෙන්නේ. එනිසා අර එදිනෙදා දවංගේ දිනේ බලබලා ප්‍රායෝගිකව හදා හදා යන්න ඕනේ. ඔව්. හොඳයි. සාහනසි සමබරතාවය උපේක්ෂා සංකල්ප නෑ මෙතනදී අපි කිව්වේ නිකන් ඉන්ද්‍රිය සමබරතාවයක් වගේ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමබරතාවයක් ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඒ කියන්නේ ඕවා ඇත්තටම ඉතින් මුල් කාලෙදී නෙමෙයි. ටික තමන්ට ටික ටික ටික තේරෙන්න තේරෙන්න තමන් තේරුම් ගන්න අන්න මෙහෙම සතිය කියලා දහමක් තියෙනවා. මෙන්න සමාධිය කියලා එකකුත් තියෙනවා. ඔන්න ප්‍රඥාවක් කියලා එකකුත් තියෙනවා. කියලා අර ටික ටික තමන්ට මේ අපි දියුණු කරන දේවල් තනි තනි දේවල් වශයෙන් නැත්තම් ඒ මේවා මේ චිත්ත ස්වභාවයන් වශයෙන් තේරුම් ගන්න යනවා. තේරෙන්න යනවා. තේරුම් යනවා. ඊට පස්සේ මේවා අතර යම් සම්බරතාවයක් අපි හදා ගන්න වෙනවා. හා ඉන්ද්‍රිය සමවරතාවය කියන තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පාවිච්චි කරන වචනය. මොකද ඉන්ද්‍රිය සමබරතාවයේ නැත්තම් මේ කියන්නේ අපි කියන්නේ වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. අපි නිකන් කියන්නේ ඒක සමාධිය වැඩි වුණාම අපි සමාධිය තුල ඉන්නවා නැත්තම් සමාධිය උපෙක් උපක්ලේශමකටපත් වෙන්න පුළුවන්. කියන්නේ සමාධියේ තියෙනවනේ යම් කිසි ආසාදයකුත් තියෙනවනේ. කියන්නේ පීඩාව අඩුයිනේ. සමාධියේ සමාධියේ පීඩාව අඩුයි. සමාධිය හොඳට වර්ධනය වෙලා ඉන්නකොටත් පීඩාව අඩුයි. හැබැයි කෙලස් ටික තියෙනවා. ඒකයි වැඩි. දැන් අපිට සමාධිය ඇත්තෙම නැත්තම් තනි ක්‍රම කැලස් තියෙන්නේ. ඒ නිසා මේ දැන් මේ දෙක බලබලා හොඳට මේ සම්ප්‍රදායක් තියාගනිමින් කැලස් ටිකක් එන්න දෙන්නත් ඕනේ, ඒ ටික විපස්සනා වෙන්නත් ඕනේ, ආයෙ හිත තැම්පත් වෙන්නත් ඕනේ. අපි තුමු කැලස් එන්නේ නැත්තම් සමාධිය පොඩ්ඩක් අඩු කරලා ආයෙ දෙන්න දෙන්නත් ඕනේ. ඒ වගේ මේ එන ප්‍රායෝගික ගමනක් තියෙනවා. දැක දැක ප්‍රායෝගික ගමනක් යන්න තියෙනවා. ඔව්. මම කියන්නේ අර ස්වාමීන් වහන්සේගේ දේශනාවේ මට අහන්න හම්බුණා අර සතත විහාරය කියලා පාසලේ ඉස්සර කරේ ඒකම අර මට මතකයි අපිට වීඩියෝ මේ ක්ලිප් මේ අනාසීක මම හිතන්නේ අර බම්බල පිටිය අර විපස්සනා මධ්‍යස්ථානයේදී කරපු පොඩි කැලක් අපිට අපමාද විහාරිද නෑ අපමාද විහාරි කියලා එකක් ආවා මේ ඔය හම්බෙනවා මේ සේක සූත්‍රය කරද්දි ඒක ඒක කියපු කොටසක්ද මට මතක නෑ ඔව් අහහ ආ ඔව් ඔව් ඒක ඒක සූත්‍රය කරලා තමයි ඔව් ඔව් ඔව් ඒකද කියන්නේ අර අර මොකක් හරි හිත මොකක් මොකක් බාහිර වස්තුවක් හරි මොකක් හරි හිතට අරමුණක් දැක්කොත් හරි ශබ්දයක් හරි ඇහුනොත් හරි වාස්කේ දෙපැත්තට ගන්න නැතුව මන අපමණක් නැතුව ගන්න කියලා. ඔව් ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම බුදුහාඳුරෝ පෙන්눔 කන්නේ ඒ පාර. කියන්නේ අපේ සාමාන්‍යයෙන් ඔන්න අපි කැමති දෙයක් ගත්තාම මන අප පැත්තට යනවා. හැබැයි මේ පැත්තේ ඉන්නේ නැතුව උපේක්ෂාවට ගන්න කියනවා. අනට අකමැති කෙනෙක් දැක්කම අමනාප පැත්තට යනවා. හැබැයි අමනාප පැත්තේ ඉන්නේ නැතුව උපේක්ෂාවට ගන්න කියනවා. ඒක ඍජුවම කියනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් උපේක්ඛා. මේ මේ තියෙන කැමති දෙයක් එක්ක අපි hina වෙවි කතා කර කර ඇලි ඇලි ඇලි ගැලි ගැලි ඉන්නවා කියන එකටත් වඩා අකමැති දෙයක් ගැටි ගැටි දැවි දැවි ඉන්නවටත් වඩා මේ මැද්දේ තියෙන ස්වභාවය උපේක්ෂා ස්වභාවය හොඳයි. ඒක ශාන්තයි. ඒක ප්‍රණීතයි. ඒක හානි හානි අඩුයි. අඩු ඝර්ෂණයක් තියෙන්නේ. කියලා අන්න ඒ උපේක්ෂා මට්ටමේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒක බුධාඳුරෝ මේ අනුදැන වදාරනවා මේ මේ උපේක්ෂාව ඇසුරු කරගෙන යන්න කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්නේ ප්‍රඥා වර්ධනයේට උපේක්ෂාවේ පදනම තමයි තියෙන්නේ. කියන්නේ හොඳට උපේක්ෂා සහගත මනසක් තියෙනවා නම් අන්න එතන ප්‍රඥාව වර්ධනය වෙනවා. අපි يعني අපි hina වෙන්නේ අරමුණක් එක්ක මේ වෙනම නිසා. අපි අඬන්නේ අරමුණක් හරහා ගිහිල්ලා. මේ අරමුණ ඇසුරු කිරීම හරහා තමයි අපි එක්ක අඬනවා එක්ක අපි නැත්තම් hina වෙනවා. මේ දෙකම නැතුව يعني අරමුණු වලින් තොර හිත උපේක්ෂාවක්මයි තියෙන්නේ. ආ අතර මේ මේ උපේක්ෂාව මේ මේ අපි කතා කරන උපේක්ෂාවවත් සමාධියෙන් එන්නත් පුළුවන්. දැන් එතෙන්ට එතෙන්ට කනෙක්ට් කරන්න පුළුවන් ඕන. දැන් උපේක්ෂාවත් අවශ්‍යයි. හැබැයි මේ උපේක්ෂාව හැදෙන්න පුළුවන් උපරිම සමාධියක් කරහත්. ඔන්න අපි තුමු එයා ඉන්නවා විපස්සනා සමාධියක ඉන්නවා. එතකොට ඒ ඒත් මේ උපේක්ෂාවට එනවා. හැබැයි යට කෙලස් ටික තියෙනවා. ඊළඟට මේ සමත සමාධියෙන් උනත් එන්න පුළුවන්. අපිට මු ධ්‍යාන හදලා හරි මේ ගිහිල්ලා කවුරු හරි කරනවා නම් ඒවා ඒ වෙනුත් මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ තමයි කෙලස් තියෙනවා. අපි කෙලස් ටික අවින් වෙවි අයින් වෙවි අයින් වෙවි යනවා නම් අපිට මු හොඳට භාවනාවක් වැඩෙන කෙනාගේත් හිත උපේක්ෂාවට එනවා. ඒ ඒක හැබැයි ඊට වඩා ගැඹුරුයි. මොකද කෙලස් යට කෙලස් ටික ටික ප්‍රහාණය වීමයි නිසායි හැදෙන්නේ මේ මේ අපි මේ කතා කරන උපේක්ෂාව. ඒ නිසා උපේක්ෂා જાති කීපයක් කතා කරනවා. ඒ උපේක්ෂා જાති කීපෙන් අපි කියන්නේ කෙලස් ටික දුරු වෙමි දුරු වෙමි හිත උපේක්ෂාවට එනවා නම් අන්න ඒක තමයි හොඳ උපේක්ෂාවක් කියලා කියන්න තියෙන්නේ. නැත්තම් අපිට සමාධියකින් ගන්න පුළුවන් උපේක්ෂාව ඊළඟට කියන්නේ විපස්සනා සමාධියකින් ගන්න පුළුවන් සමත සමාධියකින් ගන්න පුළුවන් නැත්තම් නිකන් අක්ජාවුන උපේක්ෂාවක් කියලා කිසි දෙයක් ගණන් ගන්න නැතුව නිකන් ඌමනාවෙන්ම හිත අනිත් අරමුණා වුණත් ගානක් නැහැ. ඒ වගේ එහෙම ගන්න අක්ජාන උපේක්ෂාවට එන්නත් පුළුවන්. ඒ වගේ විවිධාකාර උපේක්ෂාවන් කතා කරනවා. එතන මට මතකයි චලංග උපේක්ෂාව කියලා තවත් මොකද ගැඹුරු එකක් කතා කරනවා. ඒ වගේ උපේක්ෂා જાති කීපයක් කතා කරනවා. ඒ කෙසේ නමුත් හිත ටික ටික එන්න නම් තියෙන උපේක්ෂාවකටම තමයි. ඔව්. ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි සවන්නාස් දැන් ආනාපානේ අපි මම හිතන්නේ මම එකක් තමයි මම භාවනා හරියන්කේ ඉන්නකොට කිසිම කියන්නේ ගොඩක් කට්ටිය කතා කරනවා කියන කිසි ලස්සනක් පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ ඔන්න ආනාපානෙ පොඩ්ඩක් තේින්න ගන්නවා ආයෙ පිටපිටනවා ඒ වගේ වෙනවා. මොහොම වෙලා සමහර වෙලාවට ශරීරයේ කයට හිත ගත්තාම දැන් වේදනාවක් දැනෙනවා සමහර වෙලාවට කකුලේ හරි කොහේ හරි වේදනාවක් දැනුනොත් ඒකට හිත ගියොත් ආයි ඒක වෙනස් කරන කල්ම ඒ කියන්නේ හොඳටම ඒ කියන්නේ ඒක කකුල ඉරටලා හරි මොනවා හරි නම් ඒ කියන්නේ රිදෙනවා නම් වෙනස් කරන කල්ම ඒකෙම පිටුලා තියෙනවා. අර වීඩියෝ පොඩ්ඩක් හරි ඔල්ලන්න මොනවා. හරි. ඊට පස්සේ අනිත් එක තමයි සවන්නාස දැන් මට මේ සවන්නාස කතා කරනකොට මට අපහැදිලි වෙච්ච ඒ කියන්නේ ප්‍රශ්නයක් ආපු දෙයක් තමයි දැන් අර සවන්නාස කියන්නේ දැන් පිළිවෙලකට එහෙම ගිහිල්ලා එක්තරා තැනකදී අර ප්‍රීතියක් එන්න පුළුවන් එහෙම වගේ ඇඟේ වෙනස්කම් එහෙම. දැන් මට ඔය මේ කලබගෑනියස්සෙත් අර ඒ වගේ දේවලුත් වෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඉතින් ගමන් අර හිරිගඩු පිපිලා යන වගේ දැනීම ඒක ඒ බය වෙලාද දන්නේ නැහැ හැබැයි. <laughs> <laughs> නෑ ඒ කියන්නේ ඒ ඒ ලක්ෂණ හැබැයි කියන්නේ අඩු මට්ටම් වලදී එන්න පුළුවන් හැබැයි හොඳට අර පිළිවෙලට නැවත කියන්නේ ඕක මෙන්න මේ විදිහට ගිහිල්ලා ආයෙත් මේ කාලය කිට්ටු කරාට පස්සේ ඉන්න මේක එනවා කියලා හොඳට තමන්ට විශ්වාසයෙන් යන්න පුළුවන් වෙන්නේ කාලයක් ගියාට පස්සේ. දැන් අපි ටිකක් භාවනාව වඩාගෙන යනවා. අපි තුම ඊළ දැන් අර මහත්තයා කිව්වා වගේ ඔන්න අපි ඔය පියවර 16 8ක් ගැන තමයි ඔය අපි කතා කරන්නේ. මුල් හතර කායනුපසනාව මට්ටමක් ඊළඟ හතර වේදනානුපසනාව මට්ටමක්. කායනුපසනා මට්ටම අපි තුම ආරම්භක යෝගාවචරයක් වශයෙන් කරගෙන යනකොට මේකේ තියෙන යම් යම් ලක්ෂණ දෙවනි කොටසේ තියෙන යම් යම් ලක්ෂණ නිකන් ඇවිල්ලා යන ගතියක් තියෙනවා. ඇවිල්ලා යන ගතියක් තියෙනවා. නමුත් ඒක ඒක තාම මේකට දරන්න බෑ. ඇවිල්ලා යනවා මේගොල්ලෝ. හැබැයි මේක තව තව හොඳට මේ වර්ධනය වෙලා යම් මුහුකුරා යමක් වෙනවා නම් ඊට පස්සේ මේකට මේ ඊළඟට ඉන්නෙම මෙතනම. ඊට ඉන්නෙම මේ දෙවනි කොටසේ. ඊළඟට ලස්සන්ට මේ දැන් දිගටම එන්නේ يعني මේ පළවෙනි කොටසේ ඉන්න කාල පරිච්ඡේදය අඩුයි දැන්. එයා ඔන්න විනාඩි 5ක් 10ක් යනකොට ඔක්කොම සංසිඳිලා. ඊට වැඩියෙන් ඉන්නේ මේ දෙවෙනි කොටසේ. යාට ඔන්න දිගටම දිගටම වගේ ඔන්න මේ පිනායම් වගේ දේවල්, රැලි රැඩියම් වගේ දේවල්, කය පායනවා වගේ දේවල් ඔන්න බහුතරයක් ඔන්න වෙන්න ගන්නවා. එහෙම දෙයක් තියෙන්නේ. මේ ඉතින් මුල් කාලේදී උනත් මේකේ තියෙන යම් ලක්ෂණ ඇවිල්ලා යන ගතිය තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. නේද යන්නම් තේරෙන්නේ يعني යන විදිය හොඳයි يعني මේ දේවල් වලින් පොඩි සංඥා ඇවිල්ලා තියෙන එකත් හොඳයි හිමීට යන්නයි තියෙන්නේ يعني මේකට කාලයක් ගන්නවා අපිට හදිස්සියට කරන්න බෑ يعني අපි කලබල වෙලා මේක කරන්නත් බෑ ඉතින් අපිමයි තේරුම් ගන්න මේක කල يعني අපි මුලින්දි කලබල වෙනවා අපිට ඉතින් අනිත්‍යය කියන දේවල් ඇහිලා ඉතින් අපිත් මේක කරන්න යනවා ඊළඟට ඉතින් අපි දඩබඩ ගාලා කරන්න යනවා ඉක්මනට මේ ප්‍රතිඵල ගන්න යනවා ඉතින් මේ ඔක්කොගෙම අපි වැටෙනවා ඉතින් තේරෙන ඊට පස්සේ තමයි තේරෙන්නේ නෑ එහෙමනම් බෑ. මට තියෙන හදිස්සියට කරන්න බෑ කියලා Taman තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වැටි වැටි යන ගමන ගමනක් තමයි තියෙන්නේ. කියන්නේ ඒ ඒ කාලෙත් හරිය ඉතින් සුන්දරත්වයක් තියෙනවා. <laughs> මොකද අර දිස්සන ගහේ යනවා වගේ තමයි. ගිහිල්ලා ආයෙ ඩෝන් ගාලා දඟටනවා. ආයෙත් ඉතින් පටන් ගන්නවා. ආයෙ ඩෝන් ගාලා දඟටනවා. ඉතින් වගේ ගමනක් තියෙන්නේ. කාලයක් යනකොට යනකොට යනකොට යනකොට Tamanට කියන්නේ මේ ඔක්කොම හොඳට මේ හැම එකක් කරාම අපි අත්දැකීම් එකතු කරගන්නවා. අපි පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ සතියේ යම් වර්ධනයක් තියෙනවා. පොඩ්ඩ පොඩ්ඩ ඔන්න සමාධියේ වර්ධනයක් තියෙනවා. පොඩ්ඩ පොඩ්ඩ ප්‍රඥාවේ වර්ධනයක් තියෙනවා. මේක ඉතින් ඒ ක්‍රමානුකූලව පොඩ්ඩ පොඩ්ඩ යන ගමනක් තියෙන්නේ. ක්ෂණික නිවන් නැහැ. කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒක ඊටම හිමීට වෙනස් කරන්න. ওই කාලෙදි මේ කියන්නේ ලොකුවට කයෙන් Tamanට සහයයක් එන්නේ නැහැ. තාම කයි හුරු වෙලා නැහැනේ. ඒ හින්දා පොඩ්ඩක් ඉඩ වෙනස් කරන්න කමක් නැහැ. පොඩ්ඩක් හිතත් එක්ක මේ හිතේ කියන්නේ මූල කමටහනට සහයෝගය ගන්න. මූල කමටහනේ ඉඳගෙන යනවා. කය හිරිහැර කරන්න ගත්තට පස්සේ හිමීට කියන්නේ මේ මේක කඩා ගන්න නැතුව ඒක වෙනස් කරන්න. මූලිකත්වය දෙන්න මෙතෙන්ට. ආනාපාන සතිය නම් කරන්නේ ආනාපාන සතියේ දැන් වර්ධනය වේගෙන එනවා. දැන් ඔන්න ඒ ඇස්සේ මෙයා හිරිහැර කරන්න ගන්නවා. මේක වේදනාව දෙන්න ගන්නවා. පොඩ්ඩක් ක්‍රියාව මාරු කරගන්න මෙතනම අවධානය තියාගෙන. ඊට පස්සේ මෙයා තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් අරගෙන. මොකද මේක මේක තමයි අපේ ප්‍රධාන දේ වෙන්න තියෙන්නේ. පස්සේ අපිට පස්සේ පුළුවන් වෙනවා ඕන්නම් මේක මෙතන තියන්න නැතුව ඕන්නම් වේදනාවට දාලා කකුල ඉරියව වෙනස් කරලා ආයෙ මෙතනට ගන්නත් පුළුවන්. ඒකත් ඕන්නම් උත්සාහ කරලා බලන්න. දෙකම ප්‍රශ්නයක් නැහැ. මේ මූලිකත් ප්‍රධාන දේ වෙන්න තියෙන්නේ අපි දැන් හදාගෙන එනවා පොඩ්ඩක් අමාරුවෙන් පොඩි එකඟතාවයක් හදාගෙන එනවා. ඒක ඒකට බාධා නොවන විදිහට මේ යන්නයි තියෙන්නේ. මේ එන බාධාවන් වේදනාවන් වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, වෙන මොනවාත් ආවත් ඒකෙන් මේ හැදීගෙන එන එකට බාධා නොවන විදිහට අපි වැඩේ ගොඩ දාගන්නයි තියෙන්නේ. <laughs> හරි. එහෙනම් අපි දැන් 2:23 වෙනකන් කතා කරලා තියෙනවා. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් ඔව් කියන්න. ඔව් කියන්න. හරි. අද දවසේ සක්මන් භාවනාව ගැන පටන් ගත්තොත්. ඔව්. දක්න කියලා පටන් ගත්තා. ඒ වම දක්න පටන් ගන්නකොට ඒ වමේ සහ දකුණේ තියෙන වෙනස් වීම ඒ කියන්නේ සන්ධිවල ඇඟපතේ හිප් එකේ සහ මුළු ශරීරයම වෙනස් වෙන ආකාරය දැක්කා. එතකොට ඒ වම ඊට පස්සේ කලින් වම තිබ්බලා දකුණ තියලා ඊළඟ වම තියෙන එකෙත් වෙනස්කම් දැක්කා. ඒ වමම නෙමෙයි කලින් වමම නෙමෙයි කියන එක. එහෙම ටික වෙලාවක් කරගෙන යනකොට ඒ අතරේන සිතුවිලිත් මගේ හිතෙන් එන ඒවා නෙමෙයි නිකන් එන සිතුවිලි කියලා අහක දානකොට එකපාරටම නිකන් හිත පිරීලා වගේ ගිහිල්ලා අර ඉරියව් ගැන හිතන එක අමාරු නෑ හිතන්න අමාරු වෙනවා ඊට පස්සේ ඒක ගැන හිතන්න අමාරු නිසා අර හිත පිරීලා තියෙන ගැතියෙම සක්මන් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ නිකන් අර රොබෝ කෙනෙක් යනවා වගේ ඇවිදින්න තමයි සිද්ධ වුනේ ඒක ඒ විදියට ගිහලා ටික වෙලාවකින් පරියන්කයට ආවට පස්සේ ඒ පරියන්කේ ඉඳගෙන ටික වෙලාවකින් ඉක්මනින්ම හිත එකතැන් වුණාම ටික වෙලාවකින් සිතුවිලි ගලාගෙන එනවා. එහෙමම සිතුවිලි ගලන් ආවට පස්සේ එක තැනකදී සිතුවිල්ලක් ආවා කියලා අල්ලගත්න ආයමත් අර ඔහේ බලන් ඉන්න තත්වෙට සිතුවිලි නැතුව ඔහේ බලන් ඉන්න තත්වෙටපත් වෙනවා. ඒ බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ අර බෝලයක් යට ගැහුවා වගේ නිකන් වතුරට දෙබෑ වෙලා වගේ හිතත් නිකන් දෙපැත්තට දෙබෑ වෙලා ගිහිල්ලා එහෙම්ම හිරගෙන ගතියක් තමයි තියෙන්නේ. පස්සේ පරයන්ක ඉවර වුණාම ඇස් දෙක අරිනකොට අර බෝලේ ආයමත් උඩාවා වගේ හිතට ඒ ඒ පරයන්කෙන් ඒ හිතට උඩට ආවා. නමුත් හිත වෙනස් වෙන්නේ නැහැ. අර තිබුණ ගැඹුරු තැන තාම තියෙනවා. දැන් ඔය කියන්නේ අර මම දෙබෑ වෙලා හිතේ ගැඹුරට ගියා වගේ දෙයක් දැනුනේ. නිකන් අපි නිකන් බලන් හිටියා. ඊට පස්සේ නිකන් දොරක් කැරියා වගේ දෙයක් වුණා. Taman ඒකෙන් නිකන් අපි තුන් දොරක් වැහිලා තිබුණා. ඒක මෙහෙම විවෘතුණා. Taman ඒකෙන් ඇතුළට ගියා වගේ. එහෙම දෙයක් වුණාද? එහෙමද? දෙබය වුණා වගේ කියලා කියන්නේ? හරි. දිගටම ඇතුළටම ගියා. පාරත් එක්කම ඒක ඒ විදිහටම තිබුණා. හරි. පරයන්කෙන් ඇස් අරිනකොට ඒ බෝලේ මතුවනා වගේ උඩට ආවා. නමුත් හිතට ඒක වෙනසක් දැනුන්නේ නැහැ. අර වෙනදට පරයන්කයක් කරපුවම හිත සංකීර්ණයක් නේ දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම්. හ්ම් mm-hmm. හ්ම් mm-hmm. අරමුණක් වශයෙන් මොකද්ද හම්බුනේ? කියන්නේ අපි දුමු ඉඳගෙන ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉඳද්දී ආනාපාන සතිය වගේ දෙයක් අරමුණු කරගෙනද ගියේ? හුස්ම අරමුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. හිත තැම්පත් වුණාම මොකද්ද හිත අරමුණු කරන්නේ? හරි. ඊට පස්සේ සිතුවිලි එනවා. හරි. ඒ සිතුවිලිත් එක්ක ටික වෙලාවක් එහෙම ගියා. හරි. පස්සේ ආයෙමත් සිතුවිල්ලක් ආවා කියලා සිතුවිල්ල අල්ලගත්තට පස්සේ ඒක නැවතුණා. හරි. ආයෙ ඔය බලන් ඉන්නකොට තමයි අර දේ උනේ ස්වාමීන් වහන්සේ. බලන් ඉන්නකොට හිත නිකන් ගැඹුරටම ගියා. හරි හරි හරි. ඒකේ ගානක් නැහැ. කියන්නේ දැන් Tamanට තේරෙන දැන් ඇතම් වෙලාවට හිත කියන්නේ කොච්චර කාල වහනා කරනවද? අවුරුද්දක්. ඔය දක්තර කරනවා. හොඳයි. හැමදාම දිනපතා කරනවද? පුළුවන් හැම වෙලාවෙම කරනවා. හරි. හරි. වෙලාවක් හම්බුනොත් දවසේ පැය දෙක තුනක්වත් කරනවද? එහෙමත් කරන අවස්ථා තියෙනවද? හොඳයි. ඒ කියන්නේ දැන් එතකොට සක්මනක් දිගට කරනවද? හරි. කරනවා. ඊට පස්සේ ඉඳගෙන භාවනා කරද්දි මොනවද මේ දැන් ඔය අත්දැකීම නෙමෙයි මීට කලින් මොන මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ නෑ ඊට කලින් ඊට කලින් ආනාපාන සතියෙන් තමයි දිගටම කරේ දිගටම ආනාපාන සතියෙමයි ගියේ ඔව් ඒ කියන්නේ හුස්ම ගැන හරි මට මුලදීම හුස්ම ඒ කියන්නේ හුස්ම ආනාපාන සතිය ගොඩාක් බලන් ඉන්න ඕනේ නැහැ හරි හුස්ම සංසඳනවා සං ඊට පස්සේ මොකද කරන්නේ මොන අද පෙනුනේ? ඔක්කොම උනා. <laughs> හරි. දැන් හරි. ඒ කියන්නේ ආලෝක ඇවිල්ලා දැන් කුත්කත් ආලෝකයක් එන්නෙම නැද්ද? කිසිම දෙයක් නැහැ. දැන් පේන් පේන් කිසිම දෙයක් අල්ලන්නවත් අර නිකන් ඔහේ බලන් ඉන්න එක තමයි කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට සිතුවිලි එනවා. හරි. මම මෙහෙම හොඳයි. කොච්චර කල් නිකන් එහෙම ආලෝකයක් ආවා එහෙම ආලෝකයක් නිකන් නතර වෙලා වගේ තියෙන ගතියක් එහෙම ඇවිල්ලා තියෙනවද? ඔව් එහෙම ඇවිල්ලා ඊට පස්සේ ආලෝකයක් තුලටම ගිහින්. හරි. ඒ ටික වුණා. ඒ වගේ දේවල් වුණා. හරි. ඊට පස්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එක එක ඊට පස්සේ වේදනා දේවලුත් වේදනාවලුත් උඩින් ඒ කියන්නේ බැලුවද? හරි. හරි. නෑ ඊට දැන් අපි තුමු එන වේදනාවන් බලලා තියනවාද හොඳට? අපි තුමු ආනාපාන සතියෙන් යනවා ආනාපාන සතියෙන් හිත එකඟ වීමක් වෙනවා. ඊට පස්සේ අපි තුමු මොන හරි වේදනාවන් මතුවනහම ඒවා නිරීක්ෂණය කිරීමක් කරලා තියනවාද හොඳට? ගල් වෙලා වගේද? right ඔව් ඒ වගේ මේ එහෙම ඒ කියන්නේ ඒක හරිම අමාරුයි ඉඳගෙනත් ඉන්න හරි ඒක මුළු ඇඟේ මේ යනවා අර හරි අපහසුයි ඒක ඉවසගෙන ඉන්න හ්ම් හ්ම් ඊට පස්සේ නැගින ඊට පස්සේ තමයි දැන් ඔය උකෝනේ හ්ම් හොඳයි කමන්නේ මම හිතනවා ආනාපාන සතියෙන් ටිකක් ගිහිල්ලා කයේ දැන්න දේවල් වලට දාන්න ටිකක් ආයිත් කියන්නේ කයේ දැනෙන දේවල් වලින් තමයි ඒ කියන්නේ කායික වශයෙන් කායानुපසනාවකින් තමයි අපිට මුලින් පටන් ගන්න තියෙන විපස්සනාව. තව ටිකක් ඒ හින්දා මේ හතරේ යන එක හොඳයි. දැන් චිත්තානුපසන පැත්තට එන්න හදිලා තියෙනවා. ඒ පැත්තට එනවා නම් හිත දිහා බලන්න හිත ක්‍රමානුකූලව යනවා නම් ඒත් ගාණක් නැහැ ඉතින්. බලනවාද? right. ඒක ඒක බොහොම ස්වාභාවිකවම තමන්ගේ කැමැත්තෙන්ම යනවා නම් ඒකෙත් වරදක් නැහැ. හොඳට නිකන් කය තැම්පත් වෙනවා සංසිඳෙනවා ආනාපාන සතියත් ඊට පස්සේ ක්‍රමානුකූලව හිත දිහා බැලෙනවා හිතේ හිත හැබැයි එතෙන්දිත් හුඟක් ගැඹුරකට අපි සමාධියක් කරහාවාම හිතට මුකුත් මෙන්නේ ඉතින් පොඩ්ඩක් හැබැයි මේ සිතුවිලි එන යන එක දිහා බලන්න පුළුවන් නම් දැන් සාමාන්‍ය වෙන සිතුවිල්ලක් එනවා ඒකට අපි මොනවා හරි අතින් දැම්මොත් ඔන්න දිගට යනවා වර්ධනය වීමක් තියෙනවා නිකන් දන් වැල වගේ ඒක නිකන් කෝච්චිය වගේ සිතුවිලි දාමයක් එන්න ගන්නවා එහෙම නැත්තම් ඉතින් වෙන්නේ මේ සිතුවිල්ලක් දෙකක් ආවා පොඩ්ඩක් එකක් ආවා ඒකට තයක් ආවා වෙන තයක් ආවා තයක් ආවා ගැලවිලා ගියා. ඉතින් අර ඒ ඒ දේවල් බලබලා බලබලා යන්න ඕනේ. يعني මේ يعني එක්ක අපි කය පාවිච්චි කළා විපස්සනාව වැඩෙන්න ඕනේ. එක්ක වේදනාවන් පාවිච්චි කළා සිත විපස්සනාවක් වැඩෙන්න ඕනේ. එක්ක චිත් හිත පාවිච්චි කළා විපස්සනාවක් වැඩෙන්න ඕනේ. කොහෙන් හරි මේකේ හොඳට අපේ ප්‍රඥාව වර්ධනය වෙන්න ඕනේ. ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ මොකක්ද කියන එක අපි එකිනෙකා මත තීරණය වෙනවා. අපිට කොටම එකම පාරේ යන්න කියන්න බෑ. ඔක්කොටම මේ බුදුහාමුදුරුවෝ සතර හදපට්ටානයක්ම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් <clears throat> අපි අපිත් එක එක කාලවල එක එක දෙයක් තමයි අල්ලන් ඉන්නේ. يعني එකක් මොකක් හරි එකක් තමයි අසුරු කරන්නේ. ඒ අසුරු කරන්න අසුරු කරන්න ඔන්න ප්‍රඥාවේ වර්ධනයක් වෙනවා. ඒ නිසා බලන්න මේ මට හිතෙන්නේ පොඩ්ඩක් තව ඉස්සලා ආනාපාන සතියෙන් පොඩ්ඩක් ගෙන ඕනම් කයත් බලන්න වේදනාවක් මතුනොත් ඒ දිහත් බලන්න. කමන්නේ මම හිතනවා වැරදක් නැහැ කියලා. හිත දිහා බලන එකත් කරන්න. ඒ කියන්නේ හිත දිහා බලන එක කියන්නේ ආයි භවනා කරන වෙලාවක් කියලා නෙමෙයි. පොඩ්ඩක් නිකන් ඒක වෘද්ධක් වශයෙන් කරන්න දැන්. උදේ නැගිට වෙලා ඉඳන් පොඩ්ඩක් හිත ගැන අවධානයෙන් ඉන්නේ. හිතේ මොකද වෙන්නේ කියන එක ගැන පොඩි අවධානයකින් ඉන්න ඕනේ. මොකද හිතේ හොඳටම කෙලෙස් ආහාරමේ වැඩ කරන්නේ අපි භවනා කරන වෙලාවට නෙමෙයි. අනිත් මේ සාමාන්‍ය දිනදා කටයුතු කරන වෙලාවට. ඒ නිසා පොඩ්ඩක් හිත ගැන අවධානයෙන් ඉන්න. හැබැයි භාවනා කරන ලාවටත් හුඟා කානාපාන සතිය ගැඹුරකට යන්නේ නැතුව පොන්න විනාඩි 5ක් 10ක් ඉඳලා හිතේ පොඩි එකඟතාවයක් ආවට දැන් ඒ කියන්නේ මොකද පොඩක් වැඩිච්ච සමාධියක් තියෙනවා දැන්. ඒ හින්දා හිත දිහා බලන්න ගියාම හිතේ එන සිතුවිලි වලට අහු වෙන ගතිය එහෙම නැද්ද දැන්? අහු වෙන ගතිය තිබුණා ස්වාමීන් වහන්සේ. හරි. නෑ ඊට වඩා ඔව් ඒ කියන්නේ දැන් අපි තුමු ඔන්න ද්වේෂ සිතක් ආවා. අපි අපි හ්ම් නවතිනවා. ඊටත් වඩා මම ඇහුවේ දැන් දේශ දිස බලබලා ඉන්නවා. දන්නේම නැතුව ද්වේෂය වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඔන්න ද්වේෂෙත් එක්ක දිගට දිගට දිගට දිගට යනවා. නැත්නම් අපි තුමු රාගසිතක් එනවා. අපි ඕක බලන්න යනවා. දන්නේම නැතුව ඒකේ තියෙන ආස්වාදයට යට වෙලා ඔන්න සම්පූර්ණයෙන් රාග බරිත වෙනවා. තියෙනවා. ඒ තමයි. අපි එතෙන්දී අර වෙනතින් අපි සතිය මදි නම් අහු වෙනවා. එහෙනම් ඒ හින්දා බුදුහාඳුර කියන පොඩ්ඩක් සතිය හදලා තමයි චිත්තානපසනාවට දාන්න තියෙන්නේ. හින්දා ඒ හින්දා පොඩ්ඩක් ආනාපාන සතියෙන් තව ටිකක් යන්න කායනපසනාවත් කායනපසනාවෙත් යම් කාලපරිච්ඡේදයක යෙදෙන්න ඊට පස්සේ ඔන්න හිමීට මේ හිත දිහා බලනවා කියන එකට යමු වෙන්න. ඒක බොහොම નિરાයාසයෙන් කරන්න ගන්න. ඒක කියන්නේ බලෙන් කරනවා නෙමෙයි හිත නිකන් මොකක්වත් එන්න නොදී යටපත් කරගෙන ඉඳලා කරනවා නෙමෙයි මේ එන්න දීලා බොහොම නිකන් මේ මේ මේ විවෘත මනසකින් බොහොම විවෘත මනසකින් ඉන්නේ සැහැල්ලුවෙන් ඉන්නේ එතකොට මේ සැහැල්ලුවෙන් ඉන්නකොට විවෘත මනසකින් ඉන්නකොට මේ හිතට එන ඕන දෙයකට අපි ඉඩ දෙනවා. රාගයක් ආවත් ඒක රාගය වශයෙන් දැනගන්නවා. දේශයක් ආවත් දේශය වශයෙන් දැනගන්නවා. මෛත්‍රී තප්ප ආවත් ඔන්න ඒක මෛත්‍රී වශයෙන් දැනගන්නවා. ශ්‍රද්ධාව පහළ වුණා ශ්‍රද්ධාවක් වශයෙන් දැනගන්නවා. කොයි දෙත් එකයි. කියන්නේ එතෙන්දී ආයේ මේකට අපි වර්ධනය කියන්නේ එකක් මේ මේ එකක් හොඳයි එකක් නරකයි කියලා වර්ධනය මේ වර්ග කිරීමක් නැහැ. මෙතෙන්දී මේ බුදුහාමුදුරු කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං ติ පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං ติ පජානාති. ඔක්කොටම තියෙන සමහිතක්. ඉතින් ඒ ඒ පැත්තට යනවා නම් ඒ කිසි වරදක් නැහැ. ඒ පැත්තනොත් ලොකු මේ අද්දකීම් රාශියක් ගන්න පුළුවන්. එහෙනම් විවෘත මනසකින් ඉන්නවා. ඉන්නකොට මේ ඕන දෙයක් එනවා. අපි ඒ ආවහම මේවා වැඩ කරන්නේ කොහොමද කියලා වැටහීමකින් ඉන්නවා. නැත්නම් බලාගෙන ඉන්නවා. එකවරත් හැබැයි අනුග්‍රහ කරන්නේ නැහැ. අන්න අපි මෛත්‍රී සිතක් ආවා කියලා මෛත්‍රී භාවනාව දැන් කරන්න යන්නේ නැහැ. රාග හිතක් ආවා කියලා රාගට අනුග්‍රහ කරන්න යන්නෙත් නැහැ. අපි පුළුවන් තරම් මේ එන දෙයින් බැහැර වෙලා නිකන් අපි මේ ඉස්සරහා මේගොල්ලෝ රඟ දක්වනවා. අපි ඉන්නේ මේ මේ ප්‍රේක්ෂකාගාරේ වගේ. අපි මේක ඇතුලේ ගිහිලා අපිත් නටන්න යන්නේ අපි ඉන්න එළියේ. එළියේ මේ සිතුවිලි වලට පොඩ්ඩක් ඉතින් ඒ ආපු රඟ දැක්වීම කරන්න ඉඩ දෙනවා. ඊට පස්සේ අපි මේකෙන් ඉගෙන ගන්නවා. ඒකල ඊට පස්සේ යනවා. ඕක ඕකද වෙන්නේ ඩරින්. ඒකත් හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි දැන් නතර කරමු. දෙකමාර විතර වගේ වුණා. අපි නැවතත් එතකොට පහට විතර ධර්මදේශනාවත් එක්ක සම්බන්ධ වෙනවා. මම හිතනවා කාට් සෑහෙන භවනා කරපු පිරිසකුත් ඉන්නවා. අලුත් අයත් ඉන්නවා. ඉතින් කට්ටියටම එකතු වෙලා මම හිතන්නේ ටික ටික අපේ කාලගුණෙත් සකස් වෙලා ඒවි. අපිට මම හිතනවා ටිකක් ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ මේ භාවනා වැඩසටහනේ. පුළුවන් තරම් එහින්ද තමන් ඉන්න තැනින් තව ටිකක් ඉස්සරහට යන්න තව මේ භාවනාමය ඥානයක් දියුණු කරගන්න, ප්‍රඥාව වර්ධනය කරගන්න, සතිය දියුණු කරගන්න, සමාධිය දියුණු කරගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරමින් අපි ධර්මදේශන ධර්ම සාකච්ඡාව නතර කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුරංග මේ මේක පොඩ්ඩක් මෙහෙම පහත් කළා. මට මේක මෙහෙම තියෙන මේ ඇන්ගල් එක පොඩ්ඩක් අවුල් ගතියක් තියෙනවා. පරිමද යන්න ඔඩ ඔඩ යන්න බෑනේ. හරි හවස දැන් පොඩ්ඩක් මේක මෙහෙම දුනහම හරි අමාරුයි. එනවද? සද්ද එනවද? හරි. ඇසෙම ඕන අතනින් ගේන්න එක වැඩි කරන්න පුළුවන් නේද? පොඩ්ඩක් ඈතට කරලා තිබුණාම හරි. මේ ගන්නට වගේ මන් තියාගන්න ඔය අතනින් ගේන්න එක හදාගන්න. හරි එහෙනම් මම ඔෆ් කරන්නම් オフから